අප්පමාදේසු කුසලේසු ධම්මේසු තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පිටුවත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනිම ශීලඛණ්ඩකයේ තියෙන දසුත්තර සූත්‍රයෙන් අපි මේ උද්දෘත පාඨය ලබා ගත්තේ. ඒ දසුත්තර සූත්‍රයයි අපි කතා කරපු විදිහට එකින් එකට වැඩි වේගන යන එකේ සිට 10 දක්වා ඛණ්ඩායම් 10ක් පිළිබඳව ධාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකේ ඛණ්ඩායම් දෙකේ ඛණ්ඩායම් තුනේ ඛණ්ඩායම් වශයෙන් දස ඛණ්ඩායමක් දක්වා වෙන් කරලා දක්වලා තියෙනවා. ඒ එක එක කණ්ඩායමකට 10ක් 10ක් කරුණුත් තියෙනවා. ඒකට එකේව 10යි, දෙකේව 10යි, තුනේව 10යි එම කියනවා. ඒ වගේ මේකට අංගුත්තර එකින් එකට එකින් වැඩි වෙන කතිය නිසා මේක දසුත්තර කියලා සූත්‍රයෙන් නම් කරලා තියෙනවා. හැබැයි සූත්‍රේ විශාල මාතෘකා රාශිය සාකච්ඡා වෙනවා. ඉතින් මේක සබුත්යන්සේ වැඩ ඉන්න කාලෙම මේ දැනුම ගොනු කිරීම සම්බන්ධව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගත්ත සාර්ථක ප්‍රයත්නයක්. ඒක අපි මතක් කරගත්තේ මේක සරුවත්න දේශනාවක් නෙමෙයි සරුවත්න දේශනා කොටස් ටික පෙළ ගැස්වීමක් ප්‍රස්ථාරගත කිරීමක් වගුවකට දමලා ඉදිරිපත් කිරීමක් කටපාඩම් කරගන්න ලේසි විදියකට ඉදිරිපත් කිරීමක් මෙතන වෙලා තියෙනවා සංග්‍රහාවක් කියලා අපිට කියනවා ඉතින් ඒකෙදී මේ මුලින්ම දක්වන කාරණාවට විතරයි අපි මේ ප්‍රවිෂ්ටි ලබා ගත්තේ සූත්‍රය ගත්තොත් පිටු ගානක් පැතිරෙන එන්නේ එන්නේ එන්නේ කාරණා වැඩි වැඩියෙන් විස්තර වැඩි වැඩියෙන් දක්වන සූත්‍රයක් පළවෙනියෙන්ම සූත්‍රය පිළිබඳව නැත්නම් දසුත්තර කියන එක පිළිබඳව හඳුන්වා දීලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තරම් පවක්කාමේ ධම්මං නිබ්බාන ගාමියා නිබ්බාන පත්‍ය මේ තමන්ගේ බණ අහන්න එකතු වෙච්ච පිළිදෙට කතා කරලා කියනවා නිවනටපත් වීම සඳහා ධර්මයන්ගේ එකේ සිට 10 දක්වා ගොනු වෙන ක්‍රමයේ මම විස්තර කරන්නම්. දසුත්‍රම් පවක්කාම. දුක්ඛසන්ත කිරියාය සබ්බගන්ත අමෝහන. මේ කොටස ඇතුලේ තියෙන ධර්ම වලින් ඒකාන්තම දුක කෙලවර කරන්න පුළුවන්. සියලුම සංයෝජන ධර්ම, ගන්ත ධර්ම කපලයින් කරන්න පුළුවන් කියලා හඳුන්වා දීමක් කරලා එකේ කණ්ඩායමේ පළවෙනිම අංකය සඳහන් කරන්නේ ඒකෝ ධම්මෝ ඒකෝ ආවුෂෝ ධම්මෝ බහුකාරෝ පැවැත්ති දැනගන්න ඕනේ මේ දසුත්තර ගැන ඉගෙන ගන්න කෙනා බොහෝ උපකාර වෙන එක ධර්මයක් මේ බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවා. නැත්නම් බුද්ධ ධර්මයේ තියෙනවා. කියලා හඳුන්වා දීමක් කරන එකට කියන උද්දේශය කියලා. වෙන් කර කියනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් කියනවා මොකද්ද මේ දසුත්තර ක්‍රමයට පෙළගස්වනකොට බොහෝ උපකාර කරන ධර්මය මොකද්ද කියලා සාරිපුත්‍ර සාමණේර ප්‍රශ්න කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබලා දෙනවා අප්පමාදේතු කුසලේසු ධම්මේසු කියලා. මේ ප්‍රශ්නෙට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න. මාතුකාට යොමු කරන්න ඉස්සලා ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නෙන් තමයි අහගෙන ඉන්න කට්ටියගේ අවධානය ආ දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට කියලා දෙන්න හදන්නේ අපේ ජීවිතේට නිවන් දකින්න කෙලස් කපන්න බොහෝ උපකාර වෙන ධර්මයක් තියෙනවයි කියලා මොකද්ද කියලා අහලා උත්තර බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ. පිරිසකර බණ ඉන්නවා. ඒකට සාරිපුත්‍ර සාන්තික උත්තර දෙනවා. ඒ තමයි අපමාදේසු කුසලේසු ධම්මේසු. ඒ නිසා සරුවත්න ශාසනය සරුවත්න දේශනය පිටු කරන්න ඕනේ නම් කාට හරි පිටු කරන දින ක්‍රමේ තමයි මුළු දේශනාව මේ අප්‍රමාද පදයට පිටු කරන්න පුළුවන්. ඒක තමයි සරුවත්නන්සේ පිරිනම් පාණ්ඩ අවස්ථාවේදී අවසාන දේශනා කරපු පදේ අප්‍රමාදේසු අප්‍රම කය ධම්මා සංඛාරා අපමාදේ සම්පාදේත. මහනි මේ ලෝකේ තියෙන අනෙකෝ සියලුම සංස්කාර ධර්ම බොහෝම වෙනස් වෙන සුළුයි, චපලයි. කිසිම උදව්වක් කරන්නේ ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරන්න කුසල ධර්ම වඩා ගන්න මේ අනෙකුත් නැති වෙන භංග වෙන විනාශ වෙන සංස්කාර ධර්ම පිළිබඳව මෙච්චර හිත් කරදර ගන්න ඕනේ නැහැ. කළ යුත්තේ අප්‍රමාදී දැනගන්න එකයි. ඉතින් ඒක බැලුවොත් මේ බුද්ධ ඥානසේ අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ ගත යුතු හරපද්ධතිය කල යුත්ත වටහාගත යුත්ත විතරගත යුත්ත මොකක්ද කියලා ගත්තොත් කිසිම බෞද්ධයෙක් සමහරලාට දන්නේ නැහැ මේ අප්‍රමාද කියන ಪದේ තමයි මේ ඉතුරු ඔක්කොම ධර්ම යටපත් කරන්න පුළුවන්. ඒක සරුවත් වෙන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා ගොඩබිමේ ඉන්න සත්තුන්ගෙන් ඇත්තා තමයි ලොකුම සතා ඇත්තඩිය තුල ඕනම සතෙක්ගේ අඩිය තියන්න පුළුවන් වෙන ඕනම සතෙක්ගේ අඩිය පාද සතහන්ට වැඩිය ඇත්තඩිය ලොකුයි ඒ වගේ බුදුරජාණන්සේ දේශනා කරපු ධර්ම අනුව අනිකු සියලුම ධර්ම අප්‍රමාද පදේ ඇතුලේ දාන්න පුළුවන් අප්‍රමාද පදේ තමයි ඔක්කොම දරන මේ හත් පාද හත් ඇතිකුගේ පාදයට සමාන කරලා තියෙනවා ඒ වගේම සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ කුසල කියන එක මල් මිටියක් වගේ රැස් කරොත් ඒක ඒක කුසල මල් මිටියක් වගේ රැස් කරොත් ඒ මිටියටම කියන්න පුළුවන් පදේ තමයි අප්‍රමාද. ලෝකේ බුදු බුද්ධ දේශනාව කියන හොඳ ටික ඔක්කොම එකතු කරලා මිටියක් ගත්තොත් ගුණයක් ගත්තොත් ඒ මිටියටම කියන තැන වචනේ තමයි අප්‍රමාද. ඉතින් මම වෙලා ගත්තේ ඊයේ ඒක බෞද්ධයා දන්නේ නැතිකම ගැන කියන්නේ. අපි අනුන්ට බුද්ධ ධර්ම කතා කරනවා, අනුන්ට උගන්වන්න හදනවා, පඬිතුකම් කතා කරනවා ධර්ම තීවි ඉපදුණයි කියලා, අපේ උරුමේ කියලා. නමුත් ඇහුවොත් කවුරු හරි අනේ මේක මට කෙටියෙන් කියලා දෙන්නෝ කියලා අහපු මිනිහා කොණ්ඩ ගැටෙනකම් කියනවා. කිලෝරක් නෑ. කොතනින් පටන් ගන්න කොතනින් ඉවර කරනවද දන්නේ නෑ. කියනවා කියනවා කියනවා කියනවා කවදාකවත් ඉවර කරන්න බෑ. ඇත්ත. බුදුරජාණන්සේගේ ධර්මයේ ගම් බෙහිරයි. ඒක 84000 ධර්මස්කන්ධය. නමුත් මේ පිටු කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියන දන්නේතිකමෙන්ම පේනවා. අපි මේ අන්ධකාරේ අතින් අතට මල්වට්ටිය ඇරියද මල්වට්ටියේ තියෙන්නේ මොනවද කියලා ගන්න. අපි විතරක් නෙවෙයි. අපිට බුද්ධහම උගන්වපු කට්ටිය දන්නේ නැහැ. දාම්පාත වල ඉන්න කට්ටිය දන්නේ නැහැ. හාමුදුරුවෝ දන්නේ නැහැ. අම්මා අප්පච්චි දන්නේ නැහැ. ඉස්කෝලේ ගුරුවරයා දන්නේ නැහැ. ඉතින් ඒ තරමටම කාලේ දූවිල්ලෙන් යට වෙලා තියුණු මේ කාරණාව මතු කර ගන්නවා කියන එකට අපි අම්මට අප්පච්චිට දොස් කියන්න හදනව නෙවෙයි. ගුරු රින්ට හාමුදුරුන්ට අනිකුත් බලධාරීන්ට දොස් කියන්න හදනව නෙවෙයි. මේකේ තියෙන වංචනික ස්වභාවය. අපේ හිතට ඇත්තටම ධර්මයේ දැනගන්න ඕනේ නැහැ. වෙන ඉච්චරයි කියන තියෙන. ඒක නිසා අපිට ඕනේ ජනප්‍රිය බුද්ධහම වහන්න විතරයි. මේ වගේ දෙයක් අහනකොට තියෙන අම්මෝ අපට තේරෙන්නේ නැහැ. අපිට ඕවා කරන්න බෑ. මේ කීකවල වල අබදරොණ්ඩක් මේ රැකීරක්ෂාවල් කරන වගකීම් කරගෙන ඉන්න ඕව කරන්න බෑ. අපිට බැරිද මේ සිද්ධාර්ථ කුමාරයා ගැන පොඩ්ඩක් ළමා කතාවක් කියලා දෙන්න. අපිට බැරිද මේ ජාතක කතාවක් බුදු වෙන්නේ ඉස්සලා නිකන් ඔය සෙල්ලම් කරපු වෙලාවේ මොනවද කිව්වේ කියලා කියන අම්මයි වල තොරන් ගහගෙන භක්ති ගීත කියාගෙන එන්න සෙල්ලම් දෙද්දරෝන. මේවා කතා කරන කෙනා මේ බැරුවා අඬ වෙලාවක් නෑ අපිට මේ බබාට කිරි දෙන්න තියෙනවා. මහත්තයාට ගිහිල්ලා ඒ නිසා අපි ඒක මෛත්‍රී බුදුහාමුදුරෙන් ගන්න එක ප්‍රමාදයට දාගමු. මේ ටික නම් ගෙජ්ජි හොල්ලන්න යන කණ්ඩායම් නම් මාට නම් එච්චර විහිළුවක් වූ ලෝකෙම නැහැ. ඔගොල්ල තමයි ওই තේරම නාටකම නටවන්නේ. ගිහියෝ. කන්නේ කර ගිහියෝ මේ නටන ඇටවිල්ල දිගේ තමයි අර නයි නටවන වගේ නලාවක වෙනකොට අහම්තුරු ඒ විදිහට පෙනේ උසුස ඉතින් නයි නටවන. ඉන්න අයර බැලුවට නැහැ. ඒකයි නටවන විසඳ ගන්න ඕනේ. ඒක නිසා සරුවත්යන් සඳහන් කළා තියෙන්නේ අගාරාණ ගාරාච බෝඥාඤ්ඤ නිසිතා බෝ අඤ්ඤේ අඤ්ඤේ අඤ්ඤේ නිසිතා ආරාධයන් දිසක් ධම්ම යෝගක්ෂම අනුත්තර ගීගේ අතාරපු ඇත්තොත් ගීගේ ඉන්න ඇත්තොත් දෙගොල්ල එකිනෙකට සාදර වෙලා මේ ශාසනය රකින්න මිස මේ ධර්මය රකින්න මිස පැවැත්මක් නැහැ ඒ නිසා අපිට මේ බාහදාරකාරී ස්වාමීන් වහන්සේට බැලලා වැඩක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේත් බණ කියන්නේ ඉල්ලුම දැපෙම හැටියට තමයි. දැන් 6000ක් 7000ක් එනවා කිව්වොත් ඕන ජාතක කතාවක් කියලා ලකුණු ගන්න ඕන තරම් හාමුදුරු ඉන්නවා. ඒ මොකද අප්‍රමාදී ගැන කතා කරද්දී කවුරක්වත් දන්නේත් නැහැ, පිළිගන්න කැමතිත් නැහැ. ඉතින් ඒක ගැන මම ගොඩක් වෙලා ඊයේ කතා කරා. ඉතින් මම මේ මාතෘකාවට ආසන්නයි අද ටිකක් ඔය කතා කරේ. මොකද ඒක හරියම ආචාර රසවත්. මෙච්චර කල ගත යුතු දේ තියාගෙන අපි කරන දේ. ඊට පස්සේ අපි ඩිංගිත්තක් ඉස්සරහට ගියා. මේ අප්‍රමාදේ කියන පදය විස්තර කරගන්න කල යුතු ධර්මයන් කෙරෙහි කල යුතු යුතුයකම් කෙරෙහි පමා වෙන්න එපා කියන එකනේ. අප්‍රමාද කියන පදේ පාවිච්චි නොවුනට භාෂාවේ ප්‍රමාදේ පාවිච්චි කරනනේ. නිසා Tamange විය යුතු යුතුයකම් කරන්ඩ පමා වෙනවනම් ඒක කියනවා අප්‍රමාදේ නෑ පමාව කියලා. ඒකදී ගුරුම ස්වාමීන් වහන්සේලා එකතු කරපු පදේ මම දැම්මා ඊට පස්සේ නොකල යුතු නොකපනස්කම් කියනවනේ. එව්ව නොකර ඉන්න පමාවෙන්න එපා. ඉතින් අපි මේ ඔය පිළිස දිහා මොන දිහා බලනම කියන්න පුළුවන්. ඕගොල්ලෝ කල යුතු යුතුයකම් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සෑහෙන වගකීමකින් කටයුතු කරනවා. ඒක පිටින්ම කාටවත් දොස් කියන්න බෑ මොකද හැම කෙනෙක්ම තමන්ගේ ගුණ චරිතයට කැමති. සාධාරණ ලෝකේ සාධාරණ ජීවත් වෙන්න කැමති. ඒකට සෑහෙන මහන්සි වෙනවා. නමුත් නොකලේච නොපනත්කන් අතර කිරීම සඳහා වාරිත්‍ව ධර්ම තදා විරමණ ධර්ම නැති කිරීමට නැත්නම් ශික්ෂණය සඳහා බොන්කිසෝරි පන්තිකවත් තාම ලෑස්තියක් නැහැ. බොළඳ පන්තිකවත් ලෑස්තියක් නැහැ. කලේතු දේවල් උඩ දාන්න පෙන්නන්න නටන්න ඕන ලෑස්ති. කය වචන හික්මව ගන්න. ඉඳගෙන ඉන්න දැනක ඉඳගෙන මේ හිත හික්මව ගන්න. ඉතින් බලනකොට අපි කරන්න කරන්න වැටෙනවා. කොච්චර අමාරුද කියලා. ඒක නිසා මේ භාවනා පැත්තේදී විශේෂයෙන්ම අප්‍රමාද ධර්ම ගැන කතා කරනකොට අපි මේ කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කිරීම පිළිබඳව අංග සම්පූර්ණ විස්තරයක් කරන්න අර්ථකථනය කරන විග්‍රහය කරන දෙනවා වෙනුවට කළ යුතු යුතුයකම් ඉෂ්ට කරනවා වගේම නොකළ යුතු නොපනක්කම් විරමණ ධර්ම, වාරිත්‍ර ධර්ම නොකර සිටීම සඳහා මම මේ ජීවිතයේ නැත්නම් මේ වැඩමුළුවේ එහෙම නැත්නම් මේ අද දවසේ මොකක්ද අරගෙන තියෙන පියවරවල් කියලා කොච්චර අපි අප්‍රමාදද කියලා බැලුවොත් ඒ සම්බන්ධයෙන් අපිට කළ හැකි ගොඩාක් කටයුතු තියෙනවා. ඇත්තටම කියනවා අපි එකට බොළඳයි දන්නේම නැහැ. අපි ඉක්මීම අති මොනවද කරන්න ඕනේ? ඒකෙන් මොකද්ද ලැබෙන්න ලාභේ? මට ලැබෙන්න ලාභේ මොකද්ද? ලෝකයට ලැබෙන්න ලාභේ මොකද්ද? කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා කළ යුතු යුතුයකම් පිළිබඳව කියලා දෙන්න හදනවට වඩා නොකළ යුතු නොපනත්යන් කතා කිරීමට පෙළඹෙන්න හේතු දෙකක් තියෙනවා. නැස්චාරිත කියන්නේ දෙවි. බුදුජානන වහන්සේගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේලාගේ තියෙන බුදුරෙන්ගේ උපදේශය තමයි සබ්බ පාරසා කරන දෙවෙනියට කුසලස උපසම්පදා. නොකළ යුතු නොපනත්කම් වලින් වැළකීම තමයි පළවෙනිම උපදේශය බුදුහාමුදුරුවෝ. සිළු පාපයන්ගෙන් වෙන්වීම. එතකොට තමයි කුසලයක් කරන්න වෙලාවක් හම් වෙන්නේ. ඒක තමයි කුසලයේ කියලා කියන්නේ. ඒක නිසා තමයි පාපයෙන් වෙන්වීමටයි කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි අපිට කොන්ඩක්නස්. ඒකට තමයි අපිට පෞෂත්වයක්. ඒකට තමයි අපිට මේ පසුබිමක්. මොකද අපි ඔක්කොම මේ කෙරුවාවල් පෙන්වන්න හදනවා මිසක් තමන් අතින් වළක්වාගත හැකි කායික වාචික මානසික දුෂ්කර මේ දුෂ්චරිතය නැති කිරීම සම්බන්ධයෙන් අපි කරන කටයුතු දිහා බැලුවොත් ගොඩාක් ඉඩ තියෙනවා කියන්නේ මම මේ මතක් කරන්නේ. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් අපි මේ කරන භාවනාව දැන් භාවනාවට මේ පණවිඩිය ගත්ත ගමන් ඔය කමඨහන ඉබේම සුද්ධ වෙන්න ඕනේ. මේ කියන කාරණාව වැටුණා. ඒක තේරෙ ඒක තේරුම් ගත්තේ නැති බව කමඨාන් සුද්ධ වෙලා නැති බව ඒ කමඨාන් සුද්ධ කරන කතාවෙන් තේරෙනවා අනන්ත ඕනකම තියෙනවා අනවශ්‍යතාවය තියෙනවා අවශ්‍යකම තියෙනවා නමුත් මේ කල යුක්ත පිළිබඳව කතා කරන මිසක් කමඨාන සුද්ධ කිරීමේදී නොකල යුක්ත පිළිබඳව එහෙම නැත්නම් පාපයෙන් වැළවීම පිළිබඳව අපි මනස යෙදවිලා නැති බව රචනය ගොනු කරන ස්වරූපෙම පේනවා මම හිතන්නේ මේ බණකින් ඒක 100ක් නතර කරන්න පුළුවන් වෙයි කියලා මම මේ ප්‍රයත්නය ගන්න හදන්නේ. මේ භාවනා කරනකොට ඒ කෙනා දියුණු වෙනකොට භාවනාවේ සලසුණා වෙනකොට එයා තමන්ගේම කමඨාහ සුද්ධ කරගන්න මෙන්න මේ ටික දැනගත්තොත් හොඳයි කියලා මට හිතෙන නිසායි මේ අප්‍රමාද පදේ යටතේ යෝගාවචරය බණ අහන්න අහන්න ධර්ම සාකච්ඡා කරන්න කරන්න සක්මන් කරන්න කරන්න පරියන්ක කරන්න කරන්න පිරිසුදු කරගත යුතු කොටස් ටිකයි මම මේ මතකල දෙන්න හදාගන්නේ. ඒක නිසා අපි කියමු අප්‍රමාදී එක කොටසක් පළවෙනිම කොටස තමයි කායික දුස්චර්යයෙන් වැළකීම සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්නේ. අපි යම් ප්‍රමාණයක් දැන්නත් සතුම් මරන්නේ අපි දැන්නත් හොතකම් කරන්නේ අපි දැන්නත් කාමීච්ඡාචාරය කරන්නේ නැහැ. නමුත් ඒට අදාළ කිට්ටුවෙන් කරන දේවල් අනන්තවත් අපේ අතින් සිද්ධ වෙනවා. අන්න අර අමාරු දේ ශිල්පද වශයෙන් තියෙන ආචාර ධර්ම වශයෙන් තියෙන ජීවස්ථාවල වල තියෙන සතුම් මරන්න එපා, හොරම් කරන්න එපා, කාමීත්‍යචාරය කරන්න එපා කියන එකට ආසන්නෙන් යන තව අකුසල කර්ම රාශියක් තියෙනවා. අන්න ඒක පිළිබඳවත් අපි වග උනේ නැත්තම් අපි දැනට නොකර හිටියට අපි ඇති සතෙක් මැරෙන්නේ හිටියෙමු. අපි දැනට නොකර හිටියට හොරකම් අපිට නොදැනී වෙන්නේ ඉඳී තියෙනවා. අපි දැනට නොකර හිටියට කාමීත්‍යචාරය ඊට වැඩිය අඩු මට්ටමේ වෙන්නේ ඉඳී තියෙනවා. ඒ වගේම බොරු කියලා හිස් වචන පරස වචන. අපිට මේ ආවට පස්සේ ඒක කියන්න ඕන කමක් නැහැ. නමුත් ඒක එන්නේ කොහෙන්ද කියලා එන පහර දන්නේ නැත්නම් අපිට තොලේ කටේ නොගෑවි බොරුව කියෙන්නේ ඉඳී තියෙනවා. කේලමක් කියන්න ඕන කමන්නේ නමුත් අරයාගේදී මෙහාට කියමන හරහා කේලමක් වෙන්න ඉඩ තියෙනවා. අපි පරිවචන කියලා බඩ දෙකෙන් කියලා කාටවත් කියන්නේ නමුත් අපේ වචන ගිය ආයෙ නිසා කෙනෙක්ගේ හිත රිදෙන්න ඉඩ තියෙනවා. ඒකට කාටවත් පරිච්ඡ මොකද ඒක අපේ ඇත්තේ නෑනේ ආනෙකනා තෙන්චි. හිස්සචන කියන එක අපි නම් හා හොඳයි කොහොමද ඇයි හොඳයි කියලා කතා කරන්න ඉඩ තියෙනවා. මොකද අනිත් එක්කනට තේරෙන්න ඉඩ තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානයේ ආවට ආව තාම කරන්නේ මේ මේ සිරිත්‍රිත් කරන මිසක් නිස්සද්ද වෙන්න දන්නේ නැහැ. ඒකට අනික් කට්ටියගේ හිටනක් වෙන්නේ ඉතින් අපි හිතලා කිරුවේ නැතුවට අපි හිතලා බලනකොට නම් බරපතල වැඩක් නෙවෙයි. මොකද යට වෙනවා, යටිපහුව වෙනවා. අනික් පාර්ශවය යටින් අනික් පාර්ශවයේ හානිය යටින් අපි කරන නියෝජනයත් අඩුපාඩුකම් තියෙනවා. අන්න ඒ සම්බන්ධව අපි කොච්චර ප්‍රතිදද කරගෙන ඉන්නවද? කොච්චර අප්‍රමාදීද? නැත්නම් ඒක ඕනේ නැහැ. මට මේ සමාධියක් ඇති කරගත්තොත් ඔක්කොම හරියයි කියලා අපි පරියන්කේදී තකමු. නමුත් අනික් වෙලාවට සවකන්නේ නැහැ. ඉතින් කොච්චර පරියන්කේ තකමැව්වත් උත්සාහ කරා අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන විදිහට ඒ ධර්ම කෙරෙහි අධර්ම කෙරේ නැත්තම් දුෂ්චරිත කෙරෙහි අපේ තියෙන මේ අවධානය වැඩි කරේ නැත්තම්. ඒක නිසා මම කැමති ටිකක් ඒක පිළිබඳව මතු කරලා දෙන්න මේ ලෝකයේ පැත්තෙන් බලලා නෙවෙයි යෝගාවචරික පැත්තෙන් තාම සංවේදීව Tamanගේ කායික වාචික ක්‍රියාකාරකම් දිහා බලලා දැනට කියන ප්‍රතිපද කිරීම තව හිර කරනවා. ඒක කියන්නේ ශීලයේ අදි ශීලයක් බවට පත් කරනකොට අපි සලකා බැලිය යුතු කොටස්. ඒක නිසා අපි මෙහෙම තැනකින් පටන් ගමු. දැන් අපි කාලසටහන තේරුම් අරගෙන ඊවස්ථාව තේරුම් අරගෙන අපි මෙතන ඇවිල්ලිවලා පරියම්බේ වැඩමුළුවට එළවාරි උනා කියලා හිතන්නකො වාරි උනාට පස්සේ ඒ කෙනා හොඳට කය සකස් කරන සහැල්ලුවට තියාගෙන සමබරව ලිහිච්ඡ ස්වරූපෙත් තියාගෙන ඒක දිහා අවධානය යොමු කරගෙන ඉන්නකොට කායික දුක්චරිත තියා කායික ක්‍රියාවක්වත් වෙන්නේ නැහැ වචී දුස්චරිත තියා වචනයක් කතා කරන්නෙත් නැහැ. ඒ අනුව බලනකොට ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම ශීලය 100ට 100ක් සම්පූර්ණයි. කිසිම කෙනෙකුට එහෙම නැතුව ඉඳලා මට සීල අංක සම්පූර්ණ වෙනමයි කියලා විශ්වාසයක් දෙන්න බෑ. අපි ඉතින්දා වැඩ කරනකොට ඕන තරම් අපිට නොදැනී සතෙක් පොඩියලා මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනතන දන්නේ නැතුව කාගේරි දෙයක් తాවකාලිකව ගත්ත වෙන වෙන්ඩිවිත් තියෙනවා. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කළ යුතු ගැමි දරුවන් ගම්මුම් කරන දිය කිසිම හමාර කරන මෛතුන සේවනයේ විතරක්ම නෙවෙයි. මෛතුන සේවනයේ තමයි ඒක උග්‍රම දේ. රූප බලන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. ශබ්ද අහන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. විවිධ ගන්ධ සුවඳ බලන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. විවිධ රසමස උළු දිවලන් තොල ගන්න තියෙන ආසාවක් කාමීත්‍යාචාරය. මේ පොට්ට මෙට ඇඳ ඇසිරිලෝට මේ පස්සට විල්ලුද හොයන ගතියක් කාමීත්‍යාචාරය. අපි ඒක දන්නේ නැහැ. අපිට දන්නේ පස්සට විල්ලුද තියෙනවා පොහොසත් කියලා නේ හිතන්නේ. අර ගෙදෙට කියන ඒ ඕගොල්ලන්ට නෑනේ අපිට තියෙනවා ඕක කියලා මේ අර කාමීත්‍යාචාරය උඩ දාන්නේ. මුළු දවස පුරාම කරන්නේ මොකද්ද කියලා බලන්න. දවස පුරාම කරන්නේ මටත් මගේ අයටත් වඩා වඩා රූප ලැබේවා රූප වාහිනී ගෙනලා තියාිනවා ගෙදෙට. දැක්කේරෙන. මේ වන්දියට පත්තරට කියනවා. මේ වන්දියට පික්නික් යනවා. රූප බලන්න. සද්දමදිවට සීලිය තියාගෙන අල්ලපු කිස කට්ටියගේ සතු දාන සංගීත සම්දර්ශන ලෑස්ති කරන සංගීත භාණ්ඩ ගෙන තියාගෙන සංගීත උපකරණ ගෙන තිය උදේ ඉඳලා හැන්ද වෙනකම් පිනවනවා. ගන්ධ සුවඳ සඳහා රට රාජ්‍ය වලින් දේවල් ගෙනල්ලා ඒවල් පුරව ගන්න. රසමස උළු සඳහා චීන කෑම, ජපන් කෑම, උදේ කෑම, දවල් කෑම, රෑ කෑම, ඉස්සරහා කෑම, පස්සේ කෑම ෂෝට් ටිප්ස් උතුම සෙල්ලමක් නෙකි. ලැහිට ගෙදර ගියාම පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. උදේ පටන් ගන්න තිල්ල රෑ වෙනකන් ඊගාවට හදන කෑම වේලනේ උදේ ඉඳලා හැන්ද වෙන කතා ඊට පස්සේ ඊගාවට යන පාටි මොකද්ද? දැන් මේ පහුගිය දවස් දෙක තුනේ කන්න හම්බුනේ නැහැ නේ රෑට දැන් එරියස් එක අල්ලනවා කියනවා. නිගමනවත් අපිට හිතෙන්නේ නැහැ මේ අනේ මේ රැයටපත් කියාවට අපාය යනවනේ. ඒක කාමීත්‍යචාරයක් කියලා නැහැ. නමුත් ජීව පිනවීමට තියෙන ආශාව ඊට පස්සේ කය පිනවීමට තියෙන ආශාව අපි ඩිංගිත්තක් හරි දැකලා තියනවාද පරිසර දූෂණයට හේතු වෙනවයි කියලා. තව කෙනෙකුගේ හිත නරක වීමට හේතු වෙයි කියලා. පෘථිවි වල රත් වෙන්න උනන්දු වෙයි කියලා මේ අලුත් වචන මම මේ පාවිච්චි කරන්නේ. නමුත් ওই සෙල්ලමින් මේක වෙන්නේ. ඒව අඩු කිරීම සඳහා මුව වැලීමේ තියෙන ආශාව අඩු කිරීම සඳහා මේ භාවනාවේ සම්බන්ධයක් අපිට තේරෙන්නේ නැහැ මේ නානාවිද ශබ්ද පිළිබඳව තියෙන කෑදරකම නැති කිරීමට කරන ප්‍රයත්නය කෙලින්ම භාවනාවක් බව. අපිට කොහොමඩක් අසිතෙන්නේ අපිට තියෙන ශබ්ද අහන ගමන් භාවනා කරන්න බැරිද කියලා ප්‍රශ්නේ. මේ ගඳ රස පහස. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ කිටි ක්‍රමයේ තමයි කැලේකට රින්ගපන් කිව්වට පස්සේ රූප පිනවන්න බෑනේ. ගස්කොලන් වල මොනවාක් අපිනවන දෙයක් නැහැ. මේ කැලෙන් එන ශබ්දේ බය උපදවනවනේ. මනාපය ඇති වෙන්නේ නැහනේ. ගඳ කැලේ කොලේ රස කැලේ කියන පහස මොනම විදිහක කුප්පන්නේ නැහැ කියන එක තේරුම් අරගන්න ඕනේ. මොනම විදිහක මනුෂ්‍ය කුප්පන්නේ. ඒ වෙනුවට අපි කොළඹට ගිහිල්ලා කානිවල් එකට ගියොත් මොකද වෙන්නේ? මොන තරම් රූප පෙන්වනවද? මොන තරම් වර්ණාලෝක පෙන්නනවද මොන තරම් ශබ්ද ගෝධාව තියෙනවද මොන තරම් සුවඳ જાති තියෙනවද මොන තරම් රස જાති තියෙනවද මොන තරම් පහස දෙනවද ඉතින් අපි මේකත් මේ රට ගෙනියන්න හදා ඉස්සරහට මේ අත්තර පහසුකම් දීලා සංනිවේදන දීලා ජීවුණු කරලා ගෙනියන්න හදන්නේ ප්‍රමාදයට කියලා මහය කාලට තේරෙන්නේ නැහැ ජනතාවට බහු ජනතාවට තේරෙන්නේ නැහැ මහජනයා කියන එක කියන්නේ ජහමනයා කියලා. අරගුණ ජක් ජක් ගාලා ඒකට මනෝ විකාරකාරීන් තමයි මහජනයා කියන්නේ. ජහමනයා. ගති ඕනිම රූප වේදනා හද ඕක තමයි සෙල්ලම කියන්නේ. ඉතින් අපි මේ පැයක් වාඩි වෙලා ඉන්නකොට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. ඇස් දෙක වහ ගන්නවා. රූප බලන පැත්තක තියේදී ඇස් දෙක වහ ගන්නවා. ඒකල මේ විටින් එන ශබ්දයක් නිකන් එන ශබ්දයක් කියනවා ශබ්ද නැතිම තැන හොඳයි කියලා. නිස්සද්ද තැනකට යන්න කියන භාවනා කරන්න. ගඳ කිසිම විදියකට වාතාවරණයේ ගඳ සුවඳ තියාගන්න එපයි කියනවා. අනුපුරකට උන්නේ. මේ සාමාන්‍ය වාතේ. හැබැයි වාසියට තියෙන අපිට අර වැසි කිලිය ගඳ පොඩ්ඩක් එන්න ඉඳලා තියෙන්නේ. ඒ කිය අග්නිශර්මණය කරන විශේෂ සැලකිල්ලක ඒකක් තියෙනවා. හැබැයි ඒක කොහෙලා බලනකොට මේ ගඳක් නෙමෙයි මේ ළඟ තියෙන කුකුල් පාන් එකක්. ඒක සුද්ධ කරන දවසට පලාතම. ඉතින් ඒක නොමිලේ හම්බ වෙන එකනේ. නඳ සුවඳ. රස. තුන් වේල දෙන්නෙත් නැහැනේ කණ්ඩ. සම්බල දෙන දෙයක් කාපම පුළුවන් නම් කාපම බැන්න කාපම. ඉඳලා බුදියන්න තියෙන තැන. ඕගොල්ලන්ට තීන්දුව කරන්න දෙන්නේ මේ විදිහට ඉතින් බැන්න බලයක්. මේකට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. භාවනා මධ්‍යස්ථාන දැල්ල. මේකනේ අපිට බැරි. අපිට මේක ඉන්නකොට දඟගේ දැම්මා වගේ. නිකන් මේ ඊර කඳවුර කියන රැඳවියෝ වගේ රැඳවි රැඳවගත්ත කට්ටිය වගේ ඉන්නේ. ඉතින් අපිට බොහොම ඉක්මනට ආපහු ගෙදර යන්න ඕනේ. මම මේ ආමුදුරට කියන්නේ මොකද මේ කට්ටියට යන්න ගියක් නැහැ. මේගොල්ලෝ කොහොමද කත්තුවේ දෙන්න දෙයක් ආරම හින්නවා. මෙන්න මෙතන තියෙන එක නැති කිරීමට මේක අඩු කිරීමට අපි මොකද්ද හිතලා තියෙන දේ අප්‍රමාද ධර්මේ හරහා. මේ රූප බැලීම අඩු කරන්න නැති කරන්න එපා. නැති කරොත් ඇස් දෙක නරක වෙනවා. ශබ්ද ඇහිීම මධ්‍යස්ථ ප්‍රමාණය කරන්න අවශ්‍ය ප්‍රමාණයට මේ අනවශ්‍ය දේ කරන්න එපා. ගන්ධ රස පහස මේ අඩු කිරීමකින් අපි එක එකනට කොච්චර දේවල් කරන්නේ. ඒ දේ කරන්නේ නැතුව ප්‍රමාද ධර්මයට අපි අනුග්‍රහ වුණා අනුයාත කරා කියලා හිතන්න බෑ. නමුත් මම ඊට හා පොඩ්ඩක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ විදිහට පරියන්කයට ගිහිල්ලා කය නතර කළාට මේ කය පණ තියෙන බවට කිට්ටුම සාධකයේ තමයි හුස්ම ටික. ඒක නිසා සරුවචනාංශයේ හුස්මට වචනයක් දානවා කාය සංඛාර කියලා. කයේ සකස් කිරීම නොකලට සකස් කිරීම වගේක් වෙනවා. ඒ හුස්ම ගන්න නැතුව කය පවත්වන්න බෑ. ඒක නිසා අපි මේ කයේ ක්‍රියාකාරකම් ඔක්කොම නතර කරලා මම ඉන්න බවට මම වෙමි කියන එකට කියන ආසන්න කාරණාවට හිත දාලා බලනවා මම නතර කරාට අනායාසයෙන් හුස්ම ටික යනවා. මේක දිහා බලාන හිටියොත් මේකත් කයේ නියෝජනය. පණ ඇති කයක් නවතින්න බෑ, පවතින්න බෑ හුස්ම ටික නැතුව. මේකම බලන්න. මේක බලාන ඉන්නකොට වචන කතා නොකරට හිත කොච්චර කතා කරනවද කියලා බලන්න. හිත දොඩබළු වෙනවා බලන්න අන්නේ දොඩබළුව නිසා අපිට අර කායික ක්‍රියාවලට හිත යොදාන්න බෑ එක්කෝ පිටින් එන ශබ්ද නිසා අපි හෙල්ලුම් කරනවා එහෙම නැත්නම් හිතවිලි නිසා අපි දඟලනවා එතකොට වේදනාව කාපු ගමන් හිත දොඩමළු වෙනවා වචන කතා කරන්නේ නැහැ කේන්ද්‍රී ගන්නෑ එතකොට වාච සංවරයක් තිබුණාට වචනේ අපි සංවර වුණාට පිටින් කෙනෙකුට පේන්නේ නැතුනට හිත දොඩමළු වෙනවා එතකොට මේ කය ක්‍රියා නතර කරාට වාචික ක්‍රියා නතර කරාට අපිට නතර කරන්න බැරි කොටසක් තියෙන බව දන්නේ යෝගාවචරය විතරයි. භාවනා නොකරන එක නම් කවදාවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ සියලුම දේවල් මට කරන්න පුළුවන් මට නතර කරන්න පුළුවන් මම ඕනනම් කරනවා එතන ගිහින් ඉන්නවා. නමුත් බුදුහාමුදුරන්ට පිංචිත්ත වෙන්න ධර්මයට පිංචිත්ත වෙන්න සංඝයාට පිංචිත්ත වෙන්න තමන්ගේ සීලයට පිංචිත්ත වෙනවා කි පාවා දෙනවා. මම කතා කරන්නේ කය හොල්ලන්නේ. පුළුවන් තරම් බලනවා නොසොල්ලා තියාගන්න. වචන කතා කරන්නේත් නැහැ විශේෂයෙන්ම අපි පරියන්කේදී. හොඳට විවෘත වෙලා බැලුවොත් කය හෙල්ලුම් නැති වුණාට හෘදේ වස්තුව ගැහෙන කෝල්ල මේක නතර කරන්න බෑ. වෙනහළු වල තීර කටේ නතර කරන්න බෑ. ඒ මොකද හුස්ම ගැනීම වෙනවා. මේක දිහා බලන හිතියොත් මේ කයේ අපට නතර කරගන්න බැරි අසංස්කාරික කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සංස්කරණය කරන්න බැරි කයක් පවතිනකොට තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක මේ අයිස් කැලේට දී යට තියෙන කොටස වගේ. මතුවෙච්ච කොටස තමයි අපි ඉස්තමතා කරන ක්‍රියාව. ඒක නතර කරලා බලන්න හිටියොත් පේනවා මේ යට මොනම කෙනෙකුටවත් නතර කරන්න බැරි පණ කියන කෙනෙක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන වැඩ කටයුත්තක් තියෙනවා. මේක තමයි බුදුරජාණන්සේ කර්මස්ථානයේ වශයෙන් දෙන්නේ. ඔබ ඒක තියා බලන්න ඉඳපන්. එහෙම බලාන ඉන්නකොට හිතා ගන්න බැරි විදියට අපේ හිතේ දෝරේ ගලන්න පටන් අර ගන්නවා හිතවිලි. දෝරේ ගලන්න පටන් ගන්නවා පිටින් එන ශබ්ද වෙනදාට කම්මලේ බල්ලට හිර ගැවුවට ගානක් නැහැ වගේ මේ සද්ද ගානක් ගෙදර ගිහිතියක්. භාවනා කරන්න ගිය ගමන් 60 කුණක් වටනවා වගේ අර ශබ්ද විශාල කරදර වෙනකොට ඒක ඇතුලේ දොඩමඩි වෙනවා නැද්ද කිමිතරක් මානසිකාව භාවනා කරන්න කියලා ගෙදරටත් වැඩි ශබ්ද මෙතන මොන කරදරයක් දක්වා භාවනා මධ්‍යස්ථානකට නිශ්ශබ්ද වෙන්න එපාය මොනක්වත් නැහැ. මුතුම දොඩමඩි. ඒකවල මේ ඒ ඊට ඇතුලේ තියෙන දොඩමඩුවට බුදුහාමුදුරේ දෙන වචනේ තමයි වචී සංඛාරය. වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. කාය සංකාර කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. යම් වෙලාවක හිතනද අපි දැන් කාය වශයෙන් ශීලයේ වශයෙන් කායේ හික්මීම සහ වචනේ හික්මීම දැන් පොරොන්දු වෙලා අනින්නේ. අපි මේ අරන්හිට එනකොටම සිල් සමාදන් වෙලානේ. ඒක ඉතා උත්කෘෂ්ඨයක් මේ කාය හොල්ලන්නේ නැතුව වචන බින්දින් නැතුව ඉන්න එක. නමුත් ඇතුලේ බලන්න මේ වැඩ පිළිවෙල දෙක නැතර කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. කය නිශ්චල කරාට කාය සංස්කාර දිගට වැඩ කරනවා. වචනේ නැතකට වචී සංකාර දිගට නැත කරනවා. දැන් යෝගාවචර උත්සාහ කරනවා මේ වචී සංඛාර මේ අරමුණු එනේන එක මෙනෙහි කරන එක අරමුණු වෙන්කොට හඳුනාගන්න එක මේ විතක්ක ਵਿਚාර කියලා තමයි මේක පොතේ චෛත්‍යික දෙකක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. අරමුණු රාශියක් හිතට ආවට පස්සේ ඒ ඔක්කොම අපිට බලන්න පුළුවන් හැකියාවක් නැහැ. හරියට විශාල සෙනගක් කුංචි ගේට්ටුවක යන්න හදනවා වගේ එක සැරයකට එක නඩයි යන්න පුළුවන්. ඒක නිසා කොයි අරමුණද මුලිච්ච වෙන්නේ, කොයි අරමුණද ආපాతගත වෙන්නේ, කොයි අරමුණට ඉඩ දෙන්නේ කියන එක විනිශ්චය වෙන්නේ විතක්කේ. අපිට ශබ්දත් ඇහෙනවා, රූපත් පේනවා, හිතවිලිත් තියෙනවා, ආනාපානෙත් තියෙනවා. ඒ ඔක්කොම තියේදී මොකද්ද ඉස්සරහට ආවේ කියන එක එක නටයි එන්න පුළුවන්. ආන්නේ ඒ දෙයට හිත යොදන ගතිය, හේතියට සම්බන්ධ වෙන ගතිය, ආපාත වෙන ගත වෙන ගතිය, මුලිච්ච වෙන ගතියට කියනවා ඒ එන අරමුණට හිත නංවනවා කියනවා. ඒ විතක්කේ කියලා කියනවා. ඒක කොහොමඩක්වත් වෙන ආස්වාසය නෝට මේක ආස්වාසි බව දැනගන්න. සත්‍යයක් කරනකොට සත්‍යයක් බව දැනගන්න. වේදනාවක් කරනකොට මේක දැනගන්න. මේ එකක් දැනගන්නවා කියනකොට අනිත් ඒවා ඉබේම කොම් වෙනවා. ගේට්ටුවෙන් එක නට එන්න දෙන්න. මේන මේක දැන් මම සබ්දාන ඊගාට ගඳ බලනවා ඊගාට හිතවිලක් බලනවා ඊගාට වේදනාව බලනවා ඊගාට ආනපානෙ බලනවා මේක පිළිබඳව අපිට මොනම විදිහකින් කාණ්ඩමට්ටු කරන්න පුළුවන් කම නැහැ මට ඕන කරලා තියෙන ආනපානෙ බලන්න තමයි නමුත් හිත පැදුරටත් හොරේ ශබ්ද දිගේ යනවා වේදනා දිගේ යනවා හිතවිලි දිගේ යනවා අතීතයට යනවා අනාගතයට යනවා ආනෝක දිහා බලන ඉන්නකොට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ එකකටවත් මම එන්න කියලා නැහැ. නමුත් මට වැදගත් 아무ත්ත ඉඳති මහානපාන ඉඳද්දි මේ එන নানা ආකාර බහුරූපෝලම් වලින් පේනවා. මේක මට පාලනය කරන්න පුළුවන් ගැත්තේ මට ඕනකම තිබුණාට ආනපාන ඉන්න බෑ. ඒ මොකද මේ විතක්කේ අරකට අදිනවා මේකට අදිනවා මේකට අදිනවා. මෙන්න මේ විතක්කය මේ විදිහට දුවන ගතිය හිතනවාද තටමලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. පොත් බලලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. කැමැත්තෙන් නතර කරන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. මෙන්න මේ වෙන සංසිද්ධිය මේ විතක්කේ අනුව නැත්නම් එනේන අරමුණු අනුව විතක්කේ මෙනෙහි කිරීම මේ වෙන දේ දිහා දැකලා ඒකට කේන්ති ගන්න නැතුව ඒකට හිතනරක් කරගන්න නැතුව මම වාඩි වෙලා ඉන්නකොට මට මෙහෙම වෙන්නේ මෙහෙමයි කියලා ඒ වෙනදී වෙන හැටියට වාර්තාගත කරගන්න පුළුවන් වෙතොත් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. ඊම කිසිම කෙනෙකුට මේ වෙනදී වාර්තාගත කරන්න බෑ. මොකද වෙනකොට මෙහිස්සක් කරගෙන ඉවරයි. අයියෝ බලන්නකො භාවනා කරන්න ගියාම අරමුණේ හිත හිටින්නේ අර ඒ දුවනවා මේ දුවනවා කියලා. විතක්කේ ගියා බලනවා වෙනකොට විතක්කේ පාලනය කරන්න හදනවා. මේක මට පුළුවන් කියලා හිතලා. මේක මම මගේ ආණ්ඩුවට ආණ්ඩුවට කරන්න පුළුවන් කියලා. නෝ කාටවත් බෑ. කාටවත්ම බෑ. ඒක පිටිමදව බුදු වුණාට පස්සෙත් සරුවත්තරන්සේ සදාන් කළා තියෙනවා මම විවේකීව කන්දක් උඩට වෙලා ඉන්නකොට මට මෙන්න මේම හිතවිලි ආවයි කියලා. මොනවද ඇවිල්ලා තියෙන්නේ? බුදුජානකසේ කල්පනා බුදු වුණාට පස්සේ අනේ මේ රාජ්‍ය රවරු ඉච්ඡර සබ සම්පත් තියාගෙන මේ දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න නැත්තම් ආදායම් බදු අර මංසර හම්බ කරන දේ කාලා බුදියන්න පුළුවන් අර දුප්පත් මිනිසුන්ගෙන් බදු අරගෙන මොසතුන්ට දීලා දුප්පත් මිනිහ හම්බ කරනවා මතුවලා කණ්ඩත් නැහැ. මේක හරිම අසාධාරණයි. දැන් කාලේ විදිහට කියනවනම් මේ සම්පත් සමසේ වීදී යන්නේ නැත්තේ දුප්පතාට අසමා අසමාමාන්‍ය බදුපටවල නිසා. මේ කියනකොට පිටිපස්සේ එක්කෙනෙක් හිටගෙන කියනවලු ඕකනේ මං කිව්වේ දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සලා හිටපු මං කිව්වේ ඕකනේ දැන් රජ වුණා නම් ඕක ෂෝක් එකකට කරන්න තිබ්බනේ දැන් වුණත් කිඹුල්වත් පුරේට ගියොත් රජකම ගන්න පුළුවන් ගිහිලා සාධාරණ බදු ක්‍රමයක් අපි ඉදිරිපත් කරමු කියලා. බුදුහාම හැරලා බලනකොට මාරමශය. හිතවිල්ලක් එනකොටම අයියා විටිපස්සේ. ඉතින් බුදුහාමුදුරන්ට ওই ටික නම් මේ නිකම්ම නිකන් නර නරා නරපණුවන්ට අපට කුමන කතාවක්ද? කිසි කෙනෙක් නෑ ඔකට කනගාටු වෙන්න. ඒකට මේ ඉබේ මතුවෙන මේ අරමුණක් දීලා තියෙදි නන්නත්තර වෙනකොට ඒකට පශ්චත්තාප වෙන එකට තමයි කෙලස් කියන්නේ. අදිට මේ මට පුළුවන්කම තියෙද්දි මට මං කෙරුවේ නැහැ කියලා වගේ. ඇත්තටම කියනවා කවදාද තේරුම් ගත්තොත් මේක පාලනය කරන්න බෑ. මට පුළුවන් වෙන්නේ ඒක වෙනකොට වෙන දිහාදී බලලා තව කෙනෙකුට කියනවා මම. අනබයි බට හිතින්නේ නැහැ. මෙන්න සද්දෙට ගියා. මට ඒක තරහක් ආවා. මට වේදනාවකට ගියා. ඒක දුක් වේදනාව මට තරහක් ආවා. මෙන්න මේ ටික මේ විදිහට කියන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. අපි කොහොම ඔක්කොම තෝරමු. ඒ නිසා අපිට විතක්කය හරියට දැකන්න බෑ. ඊට පස්සේ ਵਿਚාරයෙන් කරන්නේ ඒ ආපු දේ පිළිබඳව මේක හොඳයි මරකයි මනාපයි අමනාපයි කියලා ඒකත් එක්ක රස බලන එක තමයි ਵਿਚාරයෙන් කරන්නේ. මේක කාගවත් දෝෂයක් නෙවෙයි. පුද්ගලිකව Taman දැක්කම මේක Tamanගේ දෝෂයක් කියන එකක් නෙවෙයි. මෙන්න මේ දේ හරියට බැලුවොත් මට ආනපන ඉන්න ඕනේ. මොකද සද්ද වලට යනවා, හිත නරක වෙනවා, වේදනාව කරනවා, හිත නරක වෙනවා, ආනපන කරනවා, හිත සන්තෝෂ වෙනවා. මෙන්න මේ ටික හරියට දැක්කොත්, දැකලා හිත කරදර ගත්තේ නැත්තම් මම පාවිච්චි කරන වචනේ තමයි හිත කරදර ගත්තේ නැත්තම් බොහෝම ඉක්මනට ආනපනට හිත වැටෙනවා. ඒ ශබ්ද වේදනා හිතේ කරදර නැති වෙන්න පටන් ගන්නවා. නමුත් අපි කවදාකවත් නැහැ හැම වෙලාවෙම මේකත් එක්ක උරුට්ටු වෙලා මේවත් එක්ක රණ්ඩු කර කර අවශ්‍යන නිසා එන්නේ එන්නේ එන්නේ හිතවිලි ගොඩලා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අප්‍රමාදී වෙන්න නම් නොකල යුතු නොකනක් ගන්න නොකර ඉන්න නම් මේ හිතවිලි ආවට ශබ්ද ඇහිලා හිත කරතර ගත්තට ඒක පිළිබඳව අනුංගේ දෙයක් වාගේ ක්‍රියා කරන්න දැනගන්න කොච්චර පුහුණුවක් ඕන වේද කියලා හිතන්න. කොච්චර කල් භාවනා කරන්න වේද භාවනා කරන සත්‍යයක් ආව හිත වේදනාව වුණා. නමුත් ඒ වේදනාව මම කියාගන්න යන්නත් එපා. මගේ කියාගන්න යන්නත් එපා. මගේ ආත්මය කරගන්නත් එපා. ඒකට ආපු සද්දෙට මම කියන්නත් එපා. මම කියන්නේ මුකුත් කියන්නත් එපා. ඒ මේක නිසා බැරි වෙච්ච ආනපානේ මගේ දෝෂයක් කියන්නේ නැත්නම් මේ තමයි ස්වභාවය. මේක තමයි අනාත්මය කියන්නේ. මේක තමයි මට පාලනය කරගන්න බැරි දෙය කියලා තීරුම් අරගෙන ඒක තව කෙනෙකුට හිතමනාපයකින් තොරව වාර්තා කරන්න පුළුවන් නම් භාවනා 50ක් කියනවා. ඕනම ආධුනිකයෙක්ගේ භාවනා 50ක් ඉවරයි වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන්. කාටවත් බෑ හැම වෙලාවෙම මනිනවනේ හැම වෙලාවෙම කරනවා. අරකට කියන්නේ හොඳයි මේකට කියන්නේ වැරදි. ඒ කරලත් ඉවර වැරදි ටික තමයි හරියෙන් කතා කරන්න කැමති. මොකද කෙලෙස් වලට ඒ තරම කැමති. අපි හිතමු මේ මම මේ කියන හදන එක තීරුම් ගන්න එකට හැප්පෙන්න එපා. ඒක හැප්පෙන එක මට කරන්න දෙයක් නෙමෙයි. ඒක කාටවත් වෙන දෙයක්. මේක තියා බලාගෙන හිත කරදර ගන්න නැතුව මම පුළු පුළුවන් වෙලාවට මම අරමුණට හිත ගෙනියනවයි කියලා මම මේව නැත්නම් මේ කරදර තියෙද්දි අරමුණ පාවා දෙන්නේ නැහැ කියලා නැත්නම් අරමුණට අනදර කරන්නේ අඩු ගානේ ආනපන්න නැත්නම් මේ ඉඳගෙන ඉන්න හැටි හැටි මම බලනවා කියලා මේ කාරණාව තේරුම් ගත්තොත් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි ඒ ඒ කාරණාව තේරුම් ගත්තොත් මුළු වැඩමුළුවම සාර්ථකයි දේසි නෑ හෙටත් අහන්න ප්‍රශ්න ටිකක් ලියලා දෙන්නේ කියලා 100 100ක්ම ප්‍රශ්න ලියන්නේ මොකද්ද? අයියෝ බලන්නකො ඉඳගෙන ඉන්නකොට හිතවිල්ලක් ආවා. ඕ බලන්නකො හබ්දයක් ආවා. ඕ බලන්නකො වේදනාවක් ආවා. කිට්ටුවෙන් යනකොට නයනා කරන්නත් ගන්න. මේක වාර්තා කරගන්න පුළුවන්කම ඇති හැටියට සෙල්ලම් කියලා හිතන්න එපා. මම රහත්කමක් ඕන වැඩේ කරන්න. මොකද අපි ටික ටික රහත් වෙනවා වගේ. එක්කනේ දෙන්නේ හරියට වෙන දේ ලියන්න දාන්න. ටිකෙන් ටික ඒ වෙලාවට යාගේ හිත බේරෙනවා. ඉතින් අනිත් කටේ හිතනවා ඇති එතකොට මෙයාට දැන් රහත් පදවිය මේ සහතිකයක් ගන්න ජීව හම්දුර දුන්න දැන් ගෙදර ගියාට පස්සේ පාටියක් දාන්න පුළුවන් වෙයි කියලා. මොකද උගත් දෙක ඊගාටේ ආය අනාගන්න. මේ හොඳට කරපු එක නම් ඊගාට කිය අනාගන්න. ඒ නිසා తాවකාලිකව නම් කිසි කට්ටිය අල්ලගෙන කියනවා. මම මේ පෙන්න නැදන එක තමයි අප්‍රමාදී කියන්නේ. දේවල් වෙනකොට හිත නරක වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ දේ එහෙම වාර්තා කරන්න විනිශ්චය කරන්න යන්නේ. මෙන්න මේම කෙරුවොත් පුදුමාකාර ලස්සන වැඩක් දැක ගන්න පුළුවන්. ඒක දැනට භාවනාවේ මට්ටමට ගියාට අවබෝධ කරගන්න පුළුවන්. මේ කරදර ආවට මොකද? මේ කරදර අස්සේ, මේ කරදර මැදින්, මේ කරදර විනිවිදලා තමයි මූල කර්මස්ථානයේ දකින්න පුළුවන්කම මට සරණයි, මට පිහිටයි, මට ക്ഷേම භූමිය, මට මගේ දිවාපය කියලා තේරුම් අරගත්ත දවසේ ඒ යෝගාවචරය එන කරදර ගැන කතා කරන්නේ කරදර තීද්දිත් මට ආනපන බලන්න පුළුවන් කරදර තීතිපට ඉරියව බලන්න පුළුවන් කියන අස්සසිල්ල විඳපු දවසේ අස්සසිල්ල බුද්ධිය සින්න කරගත්ත දවසේ එයාගේ හිත බොහෝම ශීක්‍රයෙන් තැම්පත් වෙන්න පටන් ගන්නවා. දැන් තැම්පත් වෙන්නේ මොකද්ද? අර වචී සංස්කාර එක නුරුට්ටු වෙලා හැප්පිලා හිත නරක කරගන්න හිතේ තියෙන ගොජේ ගණන් නොගෙන ඒ හරහා ඊ අල්ලපනල්ලේ ඊ අතර මැදින් කොතනින් කොතේ ඉන්නේ කමන්නේ මම ආනපාන බලනවා අරකට තරහින් නෙවෙයි ආනපාන බලනවා ඉන්නේ කියව බලනවා කියලා කිය ගමන් අර ගොජ දාන ගතිය tempat වෙනවට සාපේක්ෂව ආනපාන tempat වෙන්න ගන්නවා කායත් tempat වෙන්න ගන්නවා ඒක සංවත්සන්නාගේ ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ දෙබික්ක වේදිකු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිහින්දි පල්ලංකං පරිමුඛං සතින් පට්ඨපිත්වා සෝ සතෝ අස සති සෝ සතෝ අසත මේ ශාස්ත්‍රයේ භික්ෂුව මේ අප්‍රමාණ ධර්ම දන්න භික්ෂුව කෙනෙකුට කියලා නතර වුණා වාඩි වෙලා අඟතිලින් තියාගෙන සතිය ඉස්සරහින් තියාගෙන සීයෙන් යුක්තව ආශ්වාස කරා සීයෙන් යුක්තව ප්‍රශ්වාස කරා මේක කළා අපි ආශ්වාස ප්‍රශ්වාස කරලා සීයෙන් කරලා නැහැ කියන එකයි මේ කියන්නේ එහෙම කරගෙන යනකොට මුලින් මුලින් ආශ්වාස දිගයි කියලා බුදුහාමුදුරු කියන්නේ මොකද හැර හැප්පෙනවා වැඩි. විචක්ක වැඩි, විචාර වැඩි. ඒක පටන් ගන්නකොටම දුවන දුවන ගිහිල්ලා නතර වෙච්ච කෙනෙක් හතිහෙලනා වගේ දිග හුස්ම වැටෙනවා. ඒකට ශබ්ද වේදනා නිසා හිත නරක වෙනවා. ඔති හිත කරදර ගන්නතෝ බලන්නේ හිටියොත් රස්සං වාසසන්තෝ රස්සං අසගාමීති පජානාති කියලා හිත තැම්පත් වෙන්න පරපරින් තැම්පත් වෙන්න පටන් ගන්නවා. දැන් අර වචී සංස්කාරයන් අවශ්‍ය නැතුව වැරදි ඉක්වීම ගැන කතා කරන්නේ නැතුව හරියන පැත්ත විතරක්. මට මේ කරදර තියෙද්දි, වේදනා තියෙද්දි, සද්ද තියෙද්දි, චිතිලි තියෙද්දි ආනපනේ වරින් වර බලන්න පුළුවන්. ඉන්න ඉරියව බලන්න පුළුවන් කියන එකට සතුටු වෙලා ඒක ගැන විතරක් සමාදන් වුණොත් ඒ හිතේ ගොඩේ නතර වෙනකොට කයේ අනුග්‍රහය තමයි ටික ආශාස් ප්‍රසවාස කීටි ආශාස් ප්‍රසවාස බාටපත් වෙනවා. එතකොට මෙතන කාය සංඛාර වචී සංඛාර දෙක තැන්පත් වෙන එක අප්‍රමාදයේ උත්කෘෂ්ඨ වෙනවා. අපි ඉස්සලා කාය වචන දෙකේ දඟලන එක නතර කරලා තිරේ පිටිපස්සේ තියෙන එක වචනේ ගොජ දාන ගතිය විතක්ක ਵਿਚාර. කයේ ගොජ දාන ගතිය ආනාපාන දිහා බලලා ඒක තැම්පත් වෙන හැටි දැක්කම එයා ශීලය ශීල ශික්ෂාව සමාධි ශික්ෂාවකට තල්ලු කරනවා එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා එnde එnde එnde එnde ආශ්වාස ප්‍රශ්වාස දෙක සම්සිඳනවා කියන්නේ සදාකාලිකව නෙවෙයි ඒ පරියන්කේට ඒ වෙලාවට මෙන්න මේ කියන්නේ භාවනාවේ දියුණුවක් හැබැයි ශබ්ද නැතිලා නැහැ වේදනාවක් නැතිලා නැහැ හිතෙන්නේ නැතිලා නැහැ ඉතින් අල්ලපනල්ලේ Tamanට පේනවනම් ආශ්වාස ප්‍රශ්වාසයේ ඊට වැඩි තැම්පත් වෙනකන් ගියා තවත් සිව් වෙනකන් ගියා කියලා බලන්න ගියොත් ඒ ප්‍රමාදයේ තේරුම් ගත්ත දක්ෂකම නිසා ඒ tempat වෙන ආනාපානයත් එක්ක වීර්ය වැඩි යන්න යන්න යන්න යන්න පිටින් එන ශබ්ද වේදනා හිතිවිලි නැහැ වෙන ගතියකට යන්න පටන් ගන්නවා. වේදනා නොදැනෙන ගතියකට යන්න පටන් අර ගන්නවා. බම්මලේ බල්ලට එන ගැඹුර ගානක් නැහැ. ශබ්ද නැති වෙන එක නෙවෙයි වෙන්නේ. ශබ්ද පිළිබඳ උරුට්ටු වෙන්නේ නැහැ. නඩු කියන්න කෙනෙක් නැහැ. මොකද තමන්ගේ අවධානය පුළුවන් තරම් බලන්නේ ඇහත් පිට ඇහත් පියාගෙන මේ ආනාපාන tempat නැති. කයේ ඉරියව්ව tempat නැති බලනකොට පේන්නේ සද්ද නැතුව ගියා. වේදන නැතුව ගියා. හිතින් නැතුව ගියා කියලා ඒ යෝගාවචරයට අර තමන්ගේ ප්‍රයත්නයේ සාර්ථකත්වය අප්‍රමාදේ වැඩිීමේ සාර්ථකත්වය නිසා අරමුණට නිමග්න වෙනවා කියලා මේකට කියනවා. අරමුණට கிඳා බහින්න පටන් ගන්නවා. එතකොට හොඳට අලකිය මුලකිය විස්තර දකින්න පුළුවන් ආශ්වාසය මෙන්න පටන් ගන්නවා. මෙන්න ආශ්වාසය ගෙවිලා ඉවර වෙනවා. ඒ සොන්න ප්‍රශ්වාසය පටන් ගන්නවා. ඒක ගොරෝසුට ගිහිල්ලා එකක් ගෙවිලා යනවා. මේක විස්තර බල බල ඉන්නකොට ඒ ඇහෙන ශබ්ද වේදනා හිතවිලි ඉවට කියනවා අක්වල් වඳ වෙලා යනවා. බොඳ වෙලා යනවා. ගබ්ස වෙලා වැටෙනවා. මේක යෝගාවචරය දැක ගන්න නැහැ පළවෙනි වතාවට. තේරුම් නැහැ මොකද යෝගාවචරය දන්නේ එයා හොද්දටම යෙදිලා ආශ්‍රව ප්‍රසවාසය බලන්නේ. කවදා හෝ මම මේ දිග කතාවක් හිටි කරන්නේ කවදා හෝ යෝගාවචරය දක්ෂ වෙලා මේ ගුරුසුට තිබුණු ආනාපාන ඕලාර කානාපාන මධ්‍යස්ත වෙන හැටි දකින්න. දකින්නකොට තේරෙනවා දැන් මෙනෙහි කරන්න ඕනේ. එතෙන් දෙන ගන්න ටිකක් මෙනෙහි කරන්න වෙනවා. විතක්ක ਵਿਚාර යොදන්න වෙනවා. එතකොට ඒකේ හිහින්ම තැන්පත් වෙනකොට මේක දිහා බලාගෙන මධ්‍යස්ත වෙච්ච ආනාපානය සූක්ෂම ආනාපානයක් බවට පත් වෙනකන් පෑදිතියට බොරදී එකතු කරන්නේ නැතුව අනාකූලව ගලන මේ දෙයට ආකූල කරන්නේ නැතුව මේ නිදා ගන්න හදන බඩේකට එහෙම නිදා ගන්න හදනවා වගේ තැන්පත් වෙන්න ගියොත් ඒ යෝගාචරයට පුළුවන් වෙයි මේ ජීවිතේදීම දැන් එක පරියන්කෙදීම ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ සම්පූර්ණම නැති මට්ටමට වගේ යනවා එතකොට හිත ගල් වෙලා කිසියම් දෙයකට සැලෙන්නේ නැහැ. ඕලං වදින්න නැත්නම් තනකපත් වෙන පහන් දැල්ල වගේ අර ආශ්වාසයත් එක්ක සම්බන්ධ වෙනකොට ඉස්සර මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය මේ මුල මේ මැද මේ අග කියලා දෙක තොරතුරු මොනවත් දැනෙන්නේ හොඳට තේරෙනවා කාය සංඛාර වචී සංඛාර දෙක ඉස්සර වචී සංඛාරේ වගේ කාය සංඛාර තැම්පත් වීමක් වෙනවා මේක කාය දුච්චත් වචී දුච්චත් වලට යට තියෙන කාපට් එක යට තියෙන දූවිලි වගේ යට තියෙන මට්ටම. දවසක පුළුවන් වෙයි. ඒ යෝගාවචරයට මේ කය පවතින. නමුත් මේ පැවතීම සඳහා කරන හුස්ම රැල්ල පවා නොදැනෙන මට්ටමට, සියුම් මට්ටමටපත් කරන්න පුළුවන්. හිතත් දැන් මෙනෙහි කරන හිතත් තිබුණට කිසිම කර්මාන්තකේ දිර නැහැ. කිසිම ව්‍යාපාරකේ දිර නැහැ. යාට මේ තැන්පත් ක්‍රම පේනවා. අන්න ඉතින් යනකොට ඒ යෝගාවචරය කය වචන දෙකේ අරගත්ත ශික්ෂා කායික වාචික ශිල්පදවල සමාධි මට්ටමකට වැටෙනවා කාය වචන දෙක තැම්පත් කිරීමක් කරනවා ඒකට කියන්නේ කාය සංඛාර වචී සංඛාරයන්ගේ තැම්පත් වීම මේක විස්තර කරන අටුවාචාර්ය වහන්සේලා විස්තර කරනවා මේකේ සර්වචන්නාංශයේ ඉර ඇතර පෙන්නන්නේ කාය සංඛාර තැම්පත් වීම පමණයි වචී සංඛාර ගැන කතා කරන්නේ නැහැ විතක්ක ਵਿਚාර තැම්පත් වීමක් කතා කරන්නේ නැහැ නමුත් ඒක තේරුම් ගන්න ඕනේ හිත එක එකට රණ්ඩු කරන හිත මෙනෙහි කරන හිත තැම්පත් වීම අනුව තමයි කාය තැම්පත් වීම වෙන්නේ. ඒක තේරුම් ගන්න ඒක අනුග්‍රහ කරලා කරන්ඩ හරි අමාරු යෝගාවචරයට කියලා දෙන්න ලක්ෂ වාරයක් කරන්න ආවා. කරලා කරලා කියනවා ආශ්වාස ප්‍රශ්වාස තැම්පත් වෙන ගතිය පේනවනම් ඒකට මූණ දාලා ඉන්න ගතිය වැඩි වෙනවනම් භවනා දිනුවා කියලා හිතන්න. ඒ ගුරුම් භාෂාවෙන් ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මූල කර්මස්ථානයේ හිත දාගෙන ඉන්නා තාක්කල් භාවනා දියුනවා. එච්චර. ඒක වෙන කියන්න වචන නෑ උකට. මොකද යෝගාවචර නැත්තම් කොයි වෙලාවෙත් සද්ද ඇහෙනවා කියලා චෝදනා කරනවා. වේදනාව එනවා කියලා චෝදනා කරනවා. මේ කොච්චර දේවල් තිබුණා මූල කර්මස්ථානයේ හිත දාගෙන ඉන්න පුළුවන් තාක්කල් භාවනා දියුනවා. දියුණුව දැනෙන්නේ මොකද්ද? තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට ශබ්බ පාපස්සා කරනම් කියන එක මොකද්ද කිරිච්ච ගතියකට යනවා. මම යකින් දැන් කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. අඩු ගානේ නරක අරමුණු එනමයි කියලා හිත නරක වෙන්නේ නැහැ. හොඳ අරමුණු ආවයි කියලා සන්තෝෂ වෙන්නේ නැහැ. මෙන්න මේක මේ විදිහට ආනපානෙ තමයි මූල කර්මස්ථානයේ සංසිඳ කියන මාර්ගවලින් වෙන්න පුළුවන්. හිතුවේ වේදනා සද්ද වලට කලබලයක් නෙවෙයි නැතුව නෙවෙයි. කලබලක් නැහැ. සන්තෝෂයක් නැහැ. කනගාටුවකුත් නැහැ. ආනේ වෙලාවේ හිතාමතා හෝ නොහිතා නොමතා හෝ ක්‍රියා නැති තැනකට අපි කියන්නේ ක්‍රියාහිත කියලා කියන්නේ ඇත්තටම රහතන් වහන්සේගේ හිතට කියන ක්‍රියාහිත කියලා මොනවත්ම ක්‍රියාවක් නැති හිතට තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. මෙතන මොනව කරත් අකුසල. මේක දැකලා මේක මේ ප්‍රයත්නෙන් ඇති කරපු දෙයක් ප්‍රතිපදාවෙන් ඇති කරපු දෙයක් මේ කෙලෙස් වල උගාක් අඩු තත්ත්වයක්. අනේ බුදුහාමුදුරට පිළිදෙත් දෙන්න. අනේ ධර්මයට පිළිදෙත් දෙන්න. අනේ සංඝයාට පිළිදෙත්. අනේ මගේ සීලයට පිළිදෙත් දෙන්න. මේ නික්ලේශී තන මේ නිර්මල තන මේ ക്ഷേමය මේ ශාන්තිය මේ තව එක චිත්තක්ෂණයක් මේක දිගට හේම යන්න පුළුවන් කියලා ඒ පවත්තනවා නම් ඒක අප්‍රමාදී උත්කෘෂ්ඨම දායාදයක් අනුග්‍රහයක් සේවාවක් නමුත් ඒක තමයි විය යුත්තේ. නමුත් එක්ක යෝගාවචරයා මේකට යුත් වෙද්දිම එන සද්ද ගැන වේදනා ගැන හිතුව ගැන පිට්ටු ගණන් දිනවා. බලන්න මෙහිම තියෙද්දිත් මට අසවල් සද්ද ආවනේ හිතාපු නැති රූප පේනවනේ හිතා ගන්න බැරි මේක පේනවනේ කියලා ඒ අතරමඟ තියෙන මේ කුණු කන්දල් සේරම ලන්දේ තියෙන කුණු පාට අදලා දාගන්න. කීවල බලන ඔලියන තියෙන දේවල්. දොස් කියනවා නෙවෙයි මම මේ මේ අපේ හිතේ හැටි. අර බලන්න තියෙන ගත්ත අරමුණ ගෙවක් කරමින් යන්නේක. එතකොට කොහෙද යන අරමුණ කොච්චර දෙනවා ඒ වගේ වචන ටිකක් කතා කරන්නේ. දැන්පත් යුද්ධය බලන්න. බලනකොට තමයි සත්‍විච්ච බිහියකින් බටර් කෑල්ලක් කපනෝගේ කාවගෙන යන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ඇත්තම දක්ෂ අත්‍යතම යෝගාවචරණ විතර අනෙක් කට්ටිය කොහොමදක් කලබල වෙනවා. ඒකට දොස් කියලා වැඩක් නැහැ. මුත් ඒක මීට පස්සේ කරන්න එපා කියන්නේ මම මේ ඉංගියක් කරන්නේ. අන්න එහෙම කියලා දැන්පත් වෙලා බැලුවා නම් තමයි තේරෙයි. ඒ ඒ අරමුණක් නැවාගේ ක්‍රියාවක් නැහැ. ක්‍රියා හිතක් තියෙනවා. ක්‍රියාවක් නැහැ. ක්‍රියා හිතක් තියෙනවා. මේකට යෝගාවචරයට තේරෙනවා. ඒ චිත්ත මම දැන් බැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ කියලා මේක යෝගාවචරයට හම්බෙන විශාල වරප්‍රසාදයක්. අපි මෙතෙක් කල නිින්ද කියලා නැතිව දැනගත්තේ වෙන විදියකට. ක්ලාන්ත වෙලා නැති බව දැනගත්තේ වෙන විදියකට. මැරෙලා නැති බව දැනගත්තේ නල්ලියලා. දැන් නලියන්නේ නැතුව මොකක්වත් නැතුව අර දඟලන වෙලාවේ තිබුණ විදිහට මට මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා යෝගාවචරයට සමාදම් වෙන්න පුළුවන් නම් එතකොට තියෙනවා මේ ජීවිතයක ගන්න තියෙන තමන්ගේ කායට කරන්න පුළුවන් උපරිම සැලකිල්ල තමන්ගේ හිතට කරන්න පුළුවන් උපරිම අනුකම්පාව තමයි යමක් නොකර සිටි ක්‍රියාහිත ඉතින් අපි හිතුවොත් මේ ක්‍රියාහිත පකරනවා ටික බුද්ධි විදින්න වෙලා තියෙන අපි මේ ගෙවල් දරවල අමුදරුවණක් එන්න මේ නරඹන්න අපිට බෑ කියන ඇත්ත තමයි කතාව. නමුත් මෙතන දෙන චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ බහුර වශයෙන් යන්න පුළුවන්. නමුත් ඒක දිනු කරන්නද අපි භාවනා කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ දීප්ප චක්කු ඥානය ඕනේ, අපිට දීප්ප සෝත ඥානය ඕනේ, අපිට උඩින් යන්න ඕනේ, අපිට අනුගේ හිත් බලන්න ඕනේ කියලා කුහුවරබ කීයක් ඔළුවේ තියනවාද කියලා බලන්න. භාවනා කරන කෙනෙක් භාවනා කරලා ඉල්ලන්නේ මොනවද? නැති කුණු කන්දල් රාශියක් ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාද ධර්මයේ වශයෙන් සාරිපුත්‍ර සාන්තේ ඉදිරිපත් කරන්නේ කය වචන දෙක ඉස්සෙල්ලා යාප්පු වෙලා හරි සීලේ නාමයෙන් හරි පොතපත් කරගන්න. ඊට පස්සේ ඒක tire පිටිපස්සේ තියෙන හුස්ම ටික හුස්ම පොදක් අන්තිම සිම්තන් කරනවා ඊට පස්සේ ඒව ගැන නඩු කියන චෝදනා කරන ඔයල බලන මේ කරප්පුලි හිත තියෙනවනේ විතක්ක ਵਿਚාර කරන හිත එයාට කියන්න කමන්නේ ඔයා කොච්චර නැතුවත් මම ආනාපානෙත් එක්ක ඉන්නවා ඒසොට යත් එහෙම වැඩ නතර කරනවා උදාහරණයකට කියනවා නම් හිතාට කුමාරයා ගීගියා කාරණ දවසේ ගොඩාක් නාටක අංගනාව සුද්ධෝදන රජුගේ ඒවලා තිබුණ හැමදාම එවනවා. අපි ඇත්තටම යශෝදරාව වදලා ඒ කාමරේ රුතියේ අපි බැඳපු ගෑණිනේ. දැන් වෙන ගෑණු ගැලවිලා නටවනවා ඉඳ ගන්න. මොකද කියලා දන්නවද? ඉතින් නටවනකොට මේක දිහා බලුවා. ඇත්තටම ගෑනු නටනකොට ඉතින් අජුව වේනවා. ගෑනු ගන්න නැහැ ඒක. මොන මේ කුමාරයාට දැන්න මේ කුමාරයා කෙරෙහි පිච්චි වැතරයි. දැන් පිටිය පැත්තට හරවලා පස්සේ එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌත් බුදිනම් මොන නැටුම්ද? යන්න මොකද මේ කියලා දන්නවද? පස්සපැත්තේ දීලාන කෙලවක් කරගෙන අර සංගීත භාණ්ඩවල දිලා වැටුණා. බැලුවනම් මොකද වෙන්නේ? නාඩගම බැලුවනම් රාහුල කුමාරට මල්ලිලා හම්බෙට ඉති තිබුණා. නංගිලා නේද? කොච්චර කලබල ආවත් කොච්චර රංගන දැක්කුවත් 18 ගාන නැටුවත් බැලුවොත් විතරයි ඒගොල්ලෝ නටන්නේ. පොඩ්ඩක් අනිත් පැත්ත ඇවිල්ලා නැටුම් සීර කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඊට පස්සේ බලනකොට වෙන ඔන්න ප්‍රകൃතිය මේකයි. ඒ නිසා ඔය හිතට සද්ද එනකොට අපි චෝදනා කරන බව හැබැයි වේදනා සද්ද කියන කිසිම ගණන් ගන්න එපා. හිතාගෙන මොකද විච්ච වෙත යනවා වගේ ඒව අස්සේ මාන පණ බලන්න. ඒව අස්සේ ඉරියව් බලන්න. නිකන් ඉන්නා වගේ අමාරු බැරිද අමාරු. නමුත් අප්‍රමාදයේ මම මේ රකින්නේ මේ සම්පත් කිරීමක් මම මේ කරන්නේ මේ කැර ගන්න හිතිවිලි වලට පයින් දෙවිලුන්ට හිමම් බඳින්න හදනව නෙවෙයි උඩකට දෙන්න හදනව නෙවෙයි ඔබ කැර ගන්න මම ගණන් කරන්නේ මම මේ මොකට ආනපානේ බා මේක තමයි අරමුණු කරන්නේ කියන්නේ ආනේ බලහදුත් නතර වෙන්න නතර විල්ල හරියට මම නාටිකාංගනාවන් කෙලවක් කරගෙන නිදාගන්න කෙනෙකුට බැලුවා වගේ පේනවා එදාට තේරෙනවා අපි මෙතෙක් කල මේ හිතේ වැඩි කෙරුවේ හිතවිලි අවශ්‍යන්න කියලා මේකට කියනවා කුප්පනවා කියන්නේ. එන හිතවිලි වලට ප්‍රතික්‍රියා කිරීම මාර්ගයෙන් පොහොර දාන එකට කියනවා කුප්පනවා කියන්නේ. බුදුදන්වාසේ ධම්මචක්කපාතන සූත්‍රය දේශනා කරේ නම දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවට කියන අකුප්පා මේ චේතෝ තමයි හිත ඊට පස්සේ වඩ කිපෙන්නේ. අකුප්පා. අපේ හිත කුප්පයි. ඒක දැනගෙන මේ කිපෙන්නේ මොකටද? මේ සත්‍යයක් ආපුවම ඒකට එක්ක කිපෙනවා. වේදනාවක් ආවම කිපෙනවා. ඒ හැටිනේ. නමුත් මේ විමුණ සරණට පිහිටට නික්‍රේෂී තනක් වශයෙන් මේක වාස්තු හරි කමන්න මම ආනපාන පාන. ඉඳගෙන ඉන්න ඉරියව් ගන්නවා කියලා කිය ගන්න. අරව නතර වෙන නතර වෙදව බොහොඳ වඳ වෙන්නේ නැති බලොඳ වෙන්නේ නැති ඉතා ගන්න බෑ. කවදා හෝ ශබ්ද තිබුණට අහන්න නැතුව ඉන්න පුළුවන්. රූප වෙනුණාට පොට්ටෙක් වගේ දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ගන්ධරස පහත තිබුණාට ඒව දැක් විඳින්න නැති කෙනෙක් වගේ ඉන්න පුළුවන්. විඥානය තිබිලා හිතවිලි ආවට හිතන්න බැරි කෙනෙක් විඥානය නැති කෙනෙක් වගේ ඉන්න පුරුදු වෙනවා. ආනපානසික ගන්ධුම වැඩි වෙනවා, සමීප වෙනවා. ඒක තැම්පත් වෙනකොට තේරෙනවා මේ වෙලාවේදී හිත අක්‍රියයි. ක්‍රියා හිතක් තියෙනවා. ඇත්තටම අක්‍රිය කියන හිත තමයි ක්‍රියා කියන පදයට ගන්න මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක් නෙකේ. අපි ක්‍රියා කියලා කියන්නේ මේ කාය වචන සංස්කරණය කිරීමක් නෙවෙයි. ඔය භවචනාච පින්න සාර පින්න රතනාචේ ක්‍රියා හිත කියලා කියන්නේ ඒ ක්‍රියා නැති හිතට. මේක නම් පුංචි වටහා ගැනීම සඳහා පුංචි කාරණාවක් කියන්න ගිය පාර අපි ගිය වෙලාවේදී ගුරු ප්‍රසංශයන් වෙන්න අපි පූජා පාර දෙකක් දීලා පූජා කරා. ප්‍රාය මැලේසියා මිත්‍රත්වය කට්ටි කරලා විශාල පූජා භාණ්ඩ පූජා කරා. ඉතින් පූජා කරවදී ස්වාමීන් මේ පූජා භාණ්ඩ පූජා කිරීම පිළිබඳව පින් පමුණුවා. දැන් මේ විපස්සනා මහාචාර්ය කෙනෙක්. මේ පූජා කිරීමේ ඊටත් ඇත්තටම අගේ කරන්නේ මොන රට රාජ්‍යයෙන් නිසා සත්ත පහකට ගණන් ගන්නේ අපි ඉතින් ප්ලේන් වලට ගිවාගෙන බර උස්සන් කියන හැකින දැන් බලන්න මේගොල්ල මේ පූජා පාන්න ගෙනලා මෙහෙම පූජා කරනවා. දැන් මේ පූජා කරන වෙලාවේ අනේ මම මේ මේ පිටතර බාන ටික පූජා කරනවා මට ලබනාත් රත්තරන් ලැබේවා කියලා හිතනවා ඉතින් රාගිනේ. ඔයගොල්ලෝ ගානේ ඉව නෑ නේද කියලා. දැන් මේ පූජා කරන දේ මට යමක් ලැබේවා කියලා මේ මම මේ පූජා කරන ඉදියාපන් ලබනාත්මට බුරියානි ලැබේවා කියන කිරාගෙන ඉස්සහන්න දෙන්නේ පොඩක් කල්පනා කරන්න ඕන හරි පූජා කරනකොට අපි මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ හිතුවොත් එහෙම මේ ස්වාමීන් වහන්සේට මොනවා විනාවක් ඇති වැඩක් නෑ. අපි මහන්සියලගෙන නැද්ද කියන විතර කියලා තරහක් ආවොත්. ද්වේෂය මේ සංජුනව ගණන් ගන්න ඕන වෙන බඩක් කියපන් කියලා බුදිය ගත්තොත් දැන් මොකක් කොයි පල්ලා තවල් 11ට බණ කියන්න යනවනේ අපි. බඩ ගන්න පුදී. ඒ විසඳා කරා උයලා උයලා උයලා හුන්න පොඩ්ඩක් පිටරේ හේතු වෙනවා. බණ කණ්ඩය ඔය ආන්දුනක් කියලා යන්නත් කට්ටිය බුදි. ඉතින් පින්කමක් කියන්නේ එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක මේ පින්කම කරන වෙලාවේ මගේ හිත රාගේ නොඒවා. මගේ හිත ද්වේෂේ නොඒවා. මගේ හිත නින්දට නොවැටේවා කියන එකට ක්‍රියායිත කියන්නේ. ඒකට කුසල ක්‍රියාව කියනවා. කුසල ක්‍රියාව වෙන්නේ දාන දෙන වෙලාවේදී රාග ද්වේෂ මොහ නැති වෙන වෙලාව. ඉතින් අපිට මේ අර්ථකථන දීලා නැහැ. පිනකට රැස් වෙන්නේ ක්‍රියා හිතක් වඩපත් වීමෙන් ඒ ක්‍රියා හිත තමයි කුසල ක්‍රියා කරන්නේ කුසල ක්‍රියා කියලා කියන්නේ රාග නැහැ ද්වේෂ නැහැ මෝහ නැහැ ඊට වඩා බොහෝ බරපතලව තේරෙනවා භාවනා කරනකොට මේ ආහාරපාන සංසිඳිලා ඒක සමාදන් වෙලා මම හිතේ දැන් කායික ක්‍රියා තියා දැන් කායික දුස්චරිත තියා කායික ක්‍රියා තියා කාය සංස්කාරවත් නැහැ ආනාපානෙවත් දැනෙන්නේ නැහැ වචනික දුෂ්චරිත තියා වචනික ක්‍රියා තියා වචී සංස්කාරවත් නැහැ. අනේ බුද්ධ ශාසනයක තියෙන මහස. අනේ මට තියෙන ආශ්චර්ය මේක මගේ නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ දෙ මට තියෙන්නේ මේක රකින්න එකයි. එහෙනම් මොකද කරන්නේ? මොනවත් නොකර ඉන්න එකයි. මොනවත් නොකර මේක බලන්න එකයි කියලා. මෙන්න අප්‍රමාණ. හේතුවොත් පවක්. එච්චරයි කියන්නේ. හිතාමතා මොනවාරි කෙරුවොත් ඒකට පාළිය සම්කරණ සංස්කාර කියලා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චයි. ඒක උගල ගන්නනේ මම කියව එක නෙමෙයි. මම අරකට කියන්නේ අනිච්චා සංඛාරා උපාද වය ධම්මිනෝ හින්දන. ඒ නිසා මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා නොකර සිටීමේ හැකියාවක් තියෙනවා සාසනයක අපි වගේ අයට විතරක් ඒතියෙද්දී යමක් කරන එක අකුසලයක්. දැනුමම මේ කුසලයේ සමාදන් වෙනවා අප්‍රමාදේසු කුසලේසු ධම්මේසු මේක නම් කල යුත්තේ මේක නම් අපි තේරුම් ගන්නේ අනිත් දවසේ භාවනා කරන ප්‍රශ්නයක් ආවම කාලවත් අහන්න දෙයක් නැහැ යම් ආකාරයකට මේ සංහිඳියා පැත්තට යන්න පුළුවන්ද හිතවිලි තියෙද්දි හරි කමන්නේ රද්ද තියෙද්දි හරි කමන්නේ වේදනා තියෙද්දි හරි කමන්නේ අශ්යෙන් මුල්ලෙන් දාගෙන ආනාපානෙත් එක්ක යන්න පුළුවන් නම් යෝගාවචරයට ඕක කරන්න කරන්න විශ්වාසය ඇති වෙනවා. නැවත කරන්න කරන්න විශ්වාසය මොකද මේ ධර්මයට ගහන්න කාටවත් බෑ. මේ ධර්මයේ මායර විනාශ කරගන්න බෑ කෙලසොට වෙනස් කරන්න. මොකද ඒ තරම් බලවත් සත්‍යක් මෙතන තියෙනවා. බුදු දහමසේ සඳහන් කරනවා මහණෙනි මෙවැනි වඩන ලද හිතකින් මෙවැනි ලද වඩන ලද සතියකින් ඔබට ඕන නම් හිමාල පර්වතයේ දෙකට බලන්න පුළුවන් කුණු අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අපි අවිද්‍යාවට පොහොර දාන්නේ මේ භාවනා කරනකොට මතුවෙන ධර්මත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා. රණ්ඩු කරන්න ගිහිල්ලා. නඩු විසඳන්න ගිහිල්ලා. එන දෙයට දිහා බලන්න කියනවා. නොයනවාම නෙවෙයි එන්නේ අඩුවේ. ඒ ආශ්‍රය ආනාපානෙ වැඩි කරන්නේ වඩාගෙන ගිහිල්ලා ආනාපානෙ වඩනවා කියන්නේ නලවත් tempත් උනාට පස්සේ ඒකට සමාදන් වෙන්න පුළුවන් නම් කාය සංඛාර වචී සංඛාරයන්ගේ tempත් වීමක් මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව තමන්ගේම ආයහත්යෙන් කරන්න පුළුවන් බව තේරුම් අරගත්තොත් ඒක යෝග ජීවිතේ විශාල සම්දිස්ථාන. මෙතන ඉන්න කවුරක්වත් නැහැ ඒක නොකරොත් හැම කෙනාම මේක දැකලා තියෙනවා නමුත් ඒක සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒක නෙවෙයි භාවනා කරන්නේ. මේ කියන්නේ කාය සංකාර වචී සංකාර විතරයි. ප්‍රස්තාව තියෙන යටපත්ව චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර කියලා වේදනා සංඥා. එතෙන්ද ඉස්සෙල්ලා මම මේ කියන්නේ ඇයි මම මේ කියන්නේ ඔක්කොම මේක දැකලා තියෙනවා කියලා. හැම ප්‍රශ්වාසයක්ම අවසානයේ ආශ්වාස ප්‍රශ්වාස නතර වුණා වගේ බිඳුවටම බයි. අපිට පේන්නේ කවදාහකවත් වාර්තා කරන්න දන්නේ එතන භාවනාවේ ගැඹුර කියලා. අපිට ඒකට බයක් තියෙනවා. හැම ප්‍රශ්වාසයක්ම අවධානයේ සංහිඳියාවක් තියෙනවා. හැම ආශ්වාසයක්ම අවධානයේ සංහිඳියාවක් තියෙනවා. අන්න ඒක කලබිච්ච හිතට පේන්නේ සමාදන් වෙන්න දන්නේ නැහැ. නමුත් කවදා හරි ආශ්වාස දෙකම සංසිඳිලා මේක අප්‍රමමදී කියලා තේරුම් අරගෙන ඒ දක්ෂකම, ඒ ලෑස්තිය, ඒ ආඩ්‍ය, ඒ අදිෂ්ඨාන යුක්තව අනිත් දවසේ වාඩි වෙලා මම මේ ආනාපානෙ හොඳට මේ ආද කරගෙන යාලු කරගෙන ආශ්‍රව ප්‍රසාති කෙලවර දක්වාම බලන්න ඕන. කියලා ආශ්‍රව ප්‍රසාති නෙමෙයි බලන්නේ. ආශ්‍රව ප්‍රසාති වලිගේ බලන්න. ආශ්‍රව ප්‍රසාති ඡේවීම බලන්න. ආශ්‍රව ප්‍රසාති වැයවීම බලන්න. ආශ්‍රව ප්‍රසාති නිරෝධ වීම බලන්න. ආශ්‍රව ප්‍රසාති පටිනිස්සජ්ජනේ බලන්න. ඒ බැලින්ද අර නාටිකාංගනාවේ පස්ස බැලින්න වගේ ආය ආශවිතෙන්නේ ඕනෙම ධර්මතාවයක ගෙවෙන තැන බලන්න කවදාකවත් රාගය පහළ වෙන්නේ නැහැ. කවදාකවත් ද්වේෂය පහළ වෙන්නේ නැහැ. ඒක බලනකොට බුදියන්නත් බෑ. බුදියන්න පුළුවන් නෑ. ප්‍රසවාසය ගෙවෙන හැටි බලන්න. මේක නිසා මෙතන කවුරක්වත් නැහැ ඒක අත්විඳු නැති ඉපදිච්ච ගමන්ම දරුවා හැමදාම ගන්න ඕෂ්මක් පාස නිවනට යනවා. ආයෙනවා. නමුත් ඒක අපි දන්නෙත් නැහැ. මේ අක්‍රීයයි මෙතන කෙරෙන්න ඕන ක්‍රියා හිතක් හැම වෙලාවෙම තියෙනවා අපි ඒක සමාදන් වෙන්න දන්නේ නැහැ. බුදුහාමුදුර කරන්න අපු දෙක මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි පවදද එන්නේ කියලා රට වලල්ලේ කරකොල කරකොල කරකොල ගිහිල්ලා ආශ්‍රව ප්‍රසාර වතුරෙන් තැන්න දක්ෂ යෝගාවදට ගෙන්නලා කියනවා ආශ්‍රව ප්‍රසාර දෙකම නතර වෙනවා වගේ හැම ආශ්වාසයක අවසානයේ නතරයක් තියෙනවා හැම ප්‍රශ්වාසයේම අවසානයේ නතරයක් තියෙන එක කැඳේ ගල බේරුවා වගේ නූලක් ඉදිකටට මලලන්න දඟලනවා වගේ හරියට ඒක බලන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්න උඩාක් වෙලා ඉන්න ඕනකමක් නෑ පරිස්සු සාධක හදින සත්‍චිච බියකින් බඩර කැලක් කපනවා වගේ දකින්න පුළුවන් ඒ දැක්ම කරන ඕනම ක්‍රියාවලියක වැය වෙන පැත්ත බලන්න පටන් ගත්තොත් මේ කයෙන් එන දරතය ශීලයෙන් එන දරතය 100%ක්ම චිත්තක්ෂණ වශයෙන් නැතකන ඒක හුරු කරගත්තට පස්සේ ඒක තමන්ගේ gedara ගියා වගේ කරගත්තට පස්සේ පේනවා ඒ යටටත්ව තියෙනවා මනෝ සංස්කාර කියලා වේදනා සංඥා. මේ මතුවෙන හැම දෙයක්ම කෝලමක් බවට කෙලෙසයක් බවට පත් කරන්නේ අපි එක හඳුනා ගන්න ක්‍රමෙන් තමයි. අපි එක සලකුණු තබන හැටි. ඒකෙක මිදින හැටි. අරමුණු වල කිසිම කෙලෙසයක් නැහැ. ඒ නිසා ඒ අරමුණ මේ විදිහට දැන්පත් කරන එක දිහා බලහන හිතියොත් තියෙනවා මේ සංඥා වගේක් එන්න පටන් ගන්නවා හීන වගේ. කිසිම බලාපොරොත්තු නැති ශබ්ද වර්ගයක් ඇහෙන්න පටන් ගන්නවා. කිසිම බලාපොරොත්තු නැති රූප වර්ගයක් පේන්න පටන් ගන්නවා. කිසි බලාපොරොත්තු නැති ගන්ධ රස පහස එන්න පටන් ගන්නවා. හොඳටම තේරෙනවා. මම නිදි නැහැ. හැබැයි අඩ නිින්දක වගේ මේ ගොජ දාන්න පටන් ගන්නවා. මේක තියා අර ආනාපාන සංසිඳනවා උඹත් කොන්නක් සම්බන්ධව වෙන්නේ නැtei කියලා බලාගෙන හිටියොත් අපි මේක කෑවේ නැත්නම් අපි මේක පටලවා ගත්තේ නැත්නම් මේක අනාගත්තේ නැත්නම් ඒකත් ඒ වාගෙම දැන්පත් වෙනවා. නමුත් මේ වෙනකොට මම දන්නවා මෙතෙන්ද ගියාට පස්සේ මේක අභිඥා කියලා හිතාගෙන මේක පෙරාත්මේ දැක්කයි කියලා හිතාගෙන අනුගේ හිත බලන්න පුළුවන් කියන අනුමුත්‍ර වටන කර්මස්ථානාචාරිවරු කිලෝරක් නැහැ හැබැයි පව් අසරණ ඒකට මේ හිතලා බලලා කරනවා නෙවෙයි දන්නේ මේ සංහිඳියාවක් නෙවෙයි ඔයගොල්ලෝ කරන්නේ අහුවෙච්ච තැනකින් වතන්දර ගොත අහුවෙච්ච තැනකින් දිගට දිගට හැක්බඳිනවා දිගට දිගට ප්‍රපංච කරනවා. ඒකල කියන ඕගොල්ලන්ට වගේ නෙමෙයි මට භාවනාදී රූප වෙනවා. මට භාවනාදී ශබ්ද ඇහෙනවා. මම අහවල් දේ දැක්කා. අම්මා උපාද කම්මලා ලක්ෂ ප්‍රේත සල්ලයිද්ද තොග්ග පිටින් අරගෙන ගිහලා ආවනවාසලා වන්දනා කරා. හැබැයි මානසික අසහනට කිට්ටු වෙච්ච පිස්සු. භාවනා කරනකොට මේ සාමාන්‍ය දේ තැන්පත් වෙනකොට ඒ රූප සංඥා වල දාන්න පටන් ගන්නවා. අන්න එතනදී යෝගාවචරය දන්නවනේ පිටින් දැන් සංඥා නැති නිසා හිත රූප හදාගෙන බලනවා, ශබ්ද හදාගෙන බලනවා. මේකටත් චෝදනා කරන්න නැතුව ගැටෙන්න නැතුව බලාගෙන හිටියොත් ඒ වචී සංඛාර, කාය සංඛාර නැසකෘ යෝගාවචරයට මේ වේදනා සංඥා දෙක කරන මායම ඒ කරන මැජික් එක බුදු ඥානයේ සඳහන් කරලා තියෙන්නේ මායූපමම් පික්ක වේ විඥාන. විඥාන මායාකාරීකම. ඒකෝට තේරෙනවා යෝගාවචරය දැන හෝ නොදැන දැක්කා කියලා අහුවා කියලා කතා කරන සේරම මනෝ ප්‍රපංචයක් විතරයි. ඇත්තට දැකපු දෙයක් නැහැ. එහෙම දෙයක් ලෝකේ නැහැ. මේ දැක්කා කියලා හිතාගෙන උසාවි ගිහිල්ලා සාක්ෂි දෙනවා. නමුත් තමන්ගේ මාතු මතාන්තර හැටියට තමයි දැකපු දේ දකින් දැක් බාටපත් වෙන්නේ. ඒ නිසා අවචන්දේ සඳහන් කරනවා යම් පෘථග්ජනියෙක් මේ ඇත්තේ ඇති දේ දකින්නේ දකින්නේ ඇත්තේ කියලා කියනවනම් ඒක 100%ක්ම මුසාවක්. ඕ රහතන් වහන්සේ නමක් දකින්නවා නෙමෙයි. අනිත්‍ය දුක්ඛං අනාත්ම යෝගාවනේ. පුත්‍ත්‍ජන කියන කොයි දානිත්‍යයක් තියෙන්නේ මේ මට මේ හොඳට බලලි කම්බෝ තීපා ලක්ෂණ සත්‍තාවක් තියෙනවා ඩෙන්ටි කාඩ් එකක් තියෙනවාම නිත්‍යයි. සුඛයි. සුභයි. වැඩිම රහතන් වහන්සේලා තියෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් මෙතෙන් යනකොට තේරෙන්න පටන් ගන්නවා යමක් ඇත්තේ කියනවා නම් ආර්ය ලෝකයක නැත්තේමය. යමක් නැත්තේ කියනවා නම් ආර්ය ලෝකෙ ඉච්චරමයි තියෙන්නේ. ආන්නේ වෙනස වෙන්න කාය සංස්කාර සංසිද්ධි වෙන්නේ පචී සංස්කාර සංසිද්ධි වෙන්නේ නැහැ මනෝ සංස්කාර සංසිද්ධියට යනකොට ඒ යෝගාවචරය මානව ඉතිහාසයේ අවුරුදු 40 ලක්ෂයක් දිගේ පැවතිච්ච පරිණාමය අන්තිම පුරුක තේරුම් ගන්න බැරි පුරුකට සුදුස්සෙක් තමයි වැඩ ඉවර නැහැ කොච්චරක් තමයි තේරුම් ගන්න දෙනවද අපි මනස අපිට ඇදලා පෙන්නන නාඩගම මනස අපට ඇඳලා පෙන්නන මායාව. මොන්න තරම් මායාවක්ද කියන එක තේරුම් ගන්න මෙලව තියෙන ප්‍රධාන සාක්ෂිය තමයි හීනේ කියන්නේ. හීනේදී අපි කොච්චර යහගුම් වලට යට වෙනවද? නැගිටට පස්සේ හිත කරඹෙනවනේ. පිරිමි අයද තියෙනවා ලංකාවේ බොණ්ඩ බොණ්ඩ. විවර වශයෙන් තොතෙන්න යන්න බුණා. ඒක සූස්තිය කියලා කියන්නේ. කුඩු බහවමත් යනවා. මම එහෙම කියනවා ලංකාවේ යනකොට වැඩි බොන්න පිටරට නම් හරි සෙල්ලම්. අම්මා බොන හරියක් බොන්නේ ගෑන. ඒ උයි භාවනා කරන්න යන නිවනට යන්න ගන්න ඕගොල්ලෝ හිතාගන්න එපා. පොඩ්ඩක් ලෝප් එක දාගත්තට පස්සේ ඕන දෙයක් හිතාගන්න ඕන විදිහට ඉන්න පුළුවන් ඇඳුම් තිබුණත් එකයි නැතත් එකයි. මේ දේ බුදුහාමුදුර අපිට අරන් දෙනවා මන්ත්‍ර වේ නැතුව ඇල්කොහොල් නැතුව පෙන්ලා දෙන ඕම් බලාපන් ලෝකේ මේ වාගේ මායාවක් නෙකේ තියෙන්නේ. එතකොට පේනවා අපි ඩෝප් වෙලා වගේ තමයි ගෙදර ගියාම දැන්. මෙතන ඉඳලා ගෙදර ගියාට පස්සේ ඔය අර ගොඩ මිනිස්සු කරන විපාර ටික තමයි අපිත් කරන්නේ. හැබැයි ඔය ඉන්න මිනිස්සු කරන නිසා ඒ මිනිස්සුන්ට දොස් කියන්න අපිට අයිතියක් නැහැ. අපි මායාව රැකලා තියෙන විඥාන මායාව. නිසා හිතා ගන්න භාවනා මධ්‍යස්ථානදී හෝ භාවනා පරියන්කේක හෝ මේ පේන රූප නැති වුණාට යට තියෙන රූප දෙල්ලම් තියා බලලා ක්‍රියා හිතක් ඇති කරන්න හැටි මෙයාට කතා කරන්න එපා. මම මාගේ කියන්න එපා. උන් නටලා යන්නයි. ඒකත් නැතයි. ඒතකොට තමයි අප්‍රමාදයේ ශීත 100ක්ම නැතර වීම සිදු වෙන්නේ. ඒක අර දේශනාව හමාර කරන්න උත්සාහ, චිත්‍රය හමාර කරන්න ඕන සම්මය මේ අවසාන ජවනිකා විස්තර කරාට ඒක එක දේශනාවකට පැටවෙලි වෙන්නේ තියෙනවා. නමුත් මතක තියාගන්න ඉන්න මේකේ මූලික ආදර්ශය අපි ගන්නෙ ඉස්සරහට තියාගත් අරමුණ සම්පූර්ණ ගවන් වෙනකන් අක්‍රීය தත්ත්වයට පත්වන එක තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. අන්න ඒක පුරුදු කරපු එකනට ඒකම දෙවෙනි සැරේ නාම ධර්ම සම්බන්ධව කරන එක තමයි වේදනා සංඥා පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මුල් ටික සාර්ථක වෙච්ච එකනට තේරුම් කරලා දෙන්න ලේසි. ඒ ආදර්ශයෙන්මයි ඒ නායකමයටමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මුල් ටික පුළුවන් තරම් චෝදනා විරහිතව එන පැමිණෙන දේට වඬු කරන්නේ නැතුව උරුට්ටු වෙන්නේ නැතුව මූල කර්මස්ථානයේ සාරණේ සතිය ආරක්ෂා කරන අප්‍රමාදය ආරක්ෂා කරන ඒ සරණට ගත්ත අරමුණත් ගෙවන් වෙනකම්ම කටයුතු කිරීමේ මිලවදීම ඒ කාය සංකාර වචී සංස්කාරයන්ගේ ගෙවන් කිරීම කළ හැකි බවත් ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න. ඒ චිත්ත සංස්කාරත් එක්ක කරන ටික තමයි ප්‍රධාන වශයෙන් විපස්සනාවට ගොදුරු වෙන්නේ නිසා ඒක සුදුසුකමක් අපිට මේ වැඩමුළුවක් ගන්නකොට ලොකු ජයග්‍රහණයක්. ඒ ශීල දිනාට ඒ ශක්තිය ධෛර්ය බලයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරනවා ශීල දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා